සුවපත් වෙත්වා සාදු අනුමෝදාමි අනුමෝදී තබ්බං කමා කම්තබ්බං පොත කියන්නේ අර ස්පයිරල් එකක් දාලා තියෙන පොත. සටහන් දින පොත. අතනක් තියෙනවා. දැයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද අපිට සෙනසුරාදාවක් දවස් සති ගානකට පස්සේ හම්බෙච්ච අවස්ථාවක් අපි මේක විනාඩි ඔබලෝසු පෑයෙන් පෑය කමාරක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා ඒකේ මුල්ම විනාඩි ස්වල්පය යෝගාවචර යෝගාවචර දිනචරියාව නැත්නම් යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථා කීවීමේ සම්ප්‍රදාන කුල ආරම්භ කරනවා ඊට පස්සේ අපි සංගීත සූත්‍රයේ දුක නිපාතේ ඊගාවට තියෙන මාතෘකාව අරගෙන යුක්ත සාකච්ඡාවකට මාතෘකා සපය ගන්නවා.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 ඇතුළත හත ගන්නා අධිකරණය කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද, ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැන ඉදිරිපත් වූ කලෙහි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසී එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භන්තේ වංන රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය අත්ත කිලමත් හනුයෝගයට අයත්වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. ගිලන්කම් ආදී සුසු කර්මක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා ඊට හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය.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 නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහදරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි මේක අපේ <clears throat> සුගතඥාන සාධිකාපත් වීම ගල්දුවර දැනුම් දෙන්න. එනිසා කවුරු හරි එකට වක්කීම් බාර ගන්නවා කියපු විස්තර හැටියට. ඒක කවුද මේ මාසික වතාව කියන්නේ. ඒක කියනකොට දිනවක අනු ලියලා මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරනවා. හරි අපි යනවා ඊගාවට අද සංගීති සූත්‍රයේ අපි දැන් අතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්නේ. අවසරයි සංස. දීගනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය දුක නිපාතය. අත්තිකෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් කතමේ දේ ධම්මා එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාන ලද එක් දහමෙක් ඇත දහම් දෙකෙක් ඇත එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගිව ගැයිය යුතුය එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක් දෙයක් නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුත්ථාන කුසලතාච සමාපatti කුසලතාච සමාපatti වුත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සම්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාඛල්‍යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචයංච මුට්ට සච්ඡංච අසම්පජඤ්ඤංච මම කියන්නේ මුට්ට සච්ඡ ඒක මම මොකද කියන්නේ මුට්ට මුට්ට සච්ඡංච අසම්පජඤ්ඤංච මුට්ට සති මුට්ට සච්ඡංච කියන්නේ මුට්ට සති කියන එක කියන්නේ නටුවා වූ සිහියති බවද නුවණැති බවද ඒක මේ ඒකට අපිට තියෙන සංගීති සූත්‍රයේ අද මුත්තස්සති අසම්පජාන කියන පද දෙක ඊගාටෝ ගැති සති සම්පජඤ්ඤ කියන එක ඊගාවික වශයෙන් ඒකේ අනිත් පැත්ත. මුත්තස්සතිය සහ අසම්පජාන භාවේ. සති සිහිමුලා භව සහ නුනුවන භව. ඉතින් ඒක තමයි අපිට ජම්ම දායාදී. ඕනම කෙනෙකුට ඒක අනිවාර්යයෙන්ම ඉපදෙනකොට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒක නා තමයි ළඟ තියෙන මුත්තස්සති භාවයේ එළඹෙන සිටි බව. ඒ වගේම මේ නෝනින් සලකා සලකන්නේ සලකන්නේ කාමයට ගැලපෙන දේවල්. ඒ නැත්නම් ඉඳුරම් පිනවන දේට කල්පනවා. ඒක නෝන කියලා තමයි හිතන්නේ. ඒක නෝන කියලා හිතන එකම අසම්පජානය. ඉතින් ඊට විරුද්ධව ධර්ම තියෙනවා ලෝකේ. සදාචාර තියෙනවා ලෝකේ. ආගම් තියෙනවා. දර්ශන තියෙනවා. ඉව සාමාන්‍ය ලෝකේ යන්නේ. ඒකට අනිවාර්යයෙන්ම කවුරු හරි තල්ලුවක් දෙන්න. ඒ මොකද අර මුද්දස්සති අසම්පජාන කියන එක මාර පාක්ෂිකයි. ඒක තමයි ඩිෆෝල්ට් ඒක තමයි ඉන්බිල්ට් එක. ඒකත් එක්ක තමයි අපි උපදින්නේ. ඉතින් ඒ නිසා මිනිසයා සති සම්පජඤ්ඤය වැඩි වෙන්නේ නැත්තම් කක්කොට්ට වගේ තමයි. හරහට තමයි යන්නේ. ඒ දරුවන්ට කියනවා කෙලින් පලයල්ලා කියලා. හරහට යන මිනිහට තේරෙනවා මං යන්නේ හරහට කියලා. කෙලින් පලයල්ලා කියනවා ඒකට වැඩි බණ කියලා කියනවා. ඉතින් ඒ වගේ අන්ධකාර යුගයක තමයි සර්වචන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට මෙන්න මුට්ට සත්‍ය කියලා ආවම නිකන් සත්‍ය කියලා වගේ දැන් වැටෙන්නේ. නම මුට්ට සති. සතිය නෑ කියලා සරුවචන්සිය චෝදනා කරන්නේ. හැම කෙනෙකුටම සතිය තියෙන එක මොට්ට වෙලා තියෙනවා. ඒක නිසා මේ සතිය තීව්‍ර කිරීම, ටියුන් කිරීම හැර සතිය අලුතෙන් හඳුන්වා දීමක් සරුවචන්සිය කරන්නේ. අසම්පජඤ්ඤය තියෙන නිසා ගීරක පතර දාලා තියෙන ගීරක ඉස්සරහට දාපු ගමන් සම්පජඤ්ඤය වෙනවා. ඉතින් ඒක නිසා ඥානයක් බුදුහමර දෙන්නේ නැහැ. රිවර්ස් එකට දාලා තියෙන ගියර් එක ෆෝවර්ඩ් එකට දාගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර සතිය තියෙනවා මලකට කාලා තියෙන්නේ ඒ ගාලා ටිකක් ගන්න ඕනේ පන්නරෙත් තියලා ගන්න ඕනේ. ඥානයක් තියෙනවා ඒක පිටිපසට හැරලා තියෙන්නේ. සම්පූර්ණ රිවර්ස් එකට වැටලා තියෙන්නේ මේක හතර දාන්න ඕනේ කියන එක දේව නිර්මාණවාදයට තනිකර විරුද්ධයි. දෙයන්නාංශ මේකට හැදුවා නම් ඇයි මලකට කාච් එකක් එළියට තිබ්බේ? ඇයි මේ ඥානෙ ගියරක පිටිවස හරවලා තියෙන්නේ කියන එක උත්තර දෙන්න බෑ. ඒක නිසා දේව නිර්මාණයක් නෙමෙයි ඔක උඹේ නිර්මාණයක්. භාවනා මේ ලෝකේ උපදින හැම කෙනාම මේ මුට්ට සතිය සමාදන් වෙනවා. අසම්පජානේ සමාදන් වෙනවා. ඒක විශාල පිටසක් හම්බෙනවා. මුදු ලෝකේ ඔක්කොමලා ඉන්නේ ඔතන නිසා කතා කරගුවන් අසුරක් ගහගුවා ඔක්කොම එකතු වෙනවා. මොකද ඔක්කොටම තියෙන්නේ මුලා වෙච්ච සතියක්. මොට මෝඩ වෙච්ච සතියයි මොට්ට වෙච්ච සතිය මුට්ට සති. අසම්පජානය කියලා කියන්නේ නුවණින් කල්පනා කරන්නේ. ඒව ඕනේ දැන් හදිසියක් නැහැනේ අපිට මේ තියෙන ටික කරගෙන යන්න. ඉතින් ඒකට කට්ටිය රැස් කරන්න නම් මේව කතා කරලා බෑ. දරුවචනන්සේ උත්තසත්‍ය සහ අසම්පජානය දෙනකොට උච්ඡේදවාදීන් බඳින බණිනවා මේ මිනිස්සුන්ගේ නුගුණ කතා කරනවා කියන්නේ. මිනිස්සුන්ගේ මෝඩකම සතිය මොට්ට වෙලයි කියලා කියනවා. එහෙම නැත්නම් සම්පජානෙ නෙවෙයි නෝනින් සලකා බැලීමනේ නුනෝනින් සලකා බැලීම තියෙන කියලා නෑ. චරවචනන්ත මේ වටණ්ඩ නෙවෙයි කියන්නේ ඊ ගාවට කියනවා මේට ප්‍රතිපත්ත වූ සති සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවා. ඒක දැනගන්න නම් මුට්ටස්සතිය අසම්පජානය දැනගන්න තියෙනවා. තමන් කොච්චර තකතිරුද කියලා දැනගන්න. එහෙම වෙලා අහිංසක වෙච්ච කෙනාට සති සම්පජඤ්ඤය කියලා දෙන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් ඒක දන්නේ නැතුව සති සම්පජඤ්ඤය වඩන්න ගත්තා. ඒගොල්ලෝ හිතනවා මේ සති සම්පජඤ්ඤය අලුතෙන් ගෙනත් දෙනවා කියලා. ඥානෙ පිටින් ගෙනත් දෙනවා කියන්නේ. ඉතින් අපි පිට රටින් ඉල්ලනවා බෑ. සති සම්පජඤ්ඤයත් පිට රටින් එනකම් බලන් ඉන්නවා. මේ Taman ළඟ තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දැනට තියෙනවා මේ සතිය මොට්ට වෙලා මලකඩ කාලා ආගන්තුක පක්ෂ වලින් වැහිලා නමුත් ඒක බොහොම පොඩ්ඩයි. ඒක අයින් කරපු ගමන් ඇතුලේ දඹරත්තනම් වගේ සතිය හැම කෙනෙක් ගාම තියෙනවා. අපරාධකාරය ගාවක් තියෙනවා, පින්වන්තයා ගාවක් තියෙනවා. බෞද්ධය ගාවක් තියෙනවා, බෞද්ධය ගාවක් තියෙනවා. සම්පජඤ්ඤයත් කාගවත් අධිකාරී ශක්තියක නැහැ. කාගවත් මේ උඹට කියනවා සම්පජඤ්ඤය උඹට දෙනවා උඹට කරන්න බෑ කියන්නේ කිසිම කෙනෙකුට කරන්න බෑ. රජ සම්පජඤ්ඤය දෙකම එකකවත් එක්කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. යෝගෙම කිසිම අධිකාරී ශක්තියක් අපිට හරියන්නේ නැහැ. අපිට කොච්චර හරියට අපිට කාටවත් දෙන්න බෑ. හැබැයි මට තියෙන මානවයිච වාසිකම් තමයි ජම්මදායාදේ තමයි මට මේක කිලින් කරගන්න පුළුවන්. හැබැයි අපිට බෑ. බහුවචනෙන් බෑ. ඉතින් අපි මේ අභවචෙන් තමයි කතා කරන්නේ. නමුත් තේරුම් අරගන්න ඕනේ මේ සති සම්පජඤ්ඤය දෙක උප්පත්තියම හම්බෙලා තියෙන හැබැයි වයර් මාරු වෙලා තියෙනවා. මුට්ට සතිය තියෙනවා. ඒ වගේම අසම්පජාන්නේ තියෙනවා. ඉතින් ඒක හරි අමාරුයි රේඛීය ක්‍රමයට විස්තර කරලා දෙන්න. ඒ නිසා උගෝදෙනෙක් හිතනවා මේ සතිපට්ඨාන බණහපාම තමයි අපි සතිය දැනගත්තේ. එදා තමයි සතිය පටන් ගත්තේ කියලා. නෝ සර්වඥන්සේ කිං මූලක සූත්‍රයේ සමිද්දි සූත්‍රයේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන හැම ධර්මයකම සතිය අධිපති කරලා තියෙනවා. භාවනා නොකරපේ කරා දන්නේ එයා හිතන්නේ මට මේ වැඩේ හරි ගියේ සද්ධාවෙන් කියලා. නැත්නම් වැඩේ හරි ගියේ වීරියෙන් කියලා. වැඩේ හරි ගියේ සමාධියෙන් කියලා. වැඩේ හරි ගියේ ප්‍රඥාවෙන් කියලා. කිසිම දවසක කිසිම කෙනෙකුට තේරෙන්නේ මට හරි ගිය හරියක් හරි ගියේ සතිය නිසායි කියලා. අන්න ඒක දැනගත්ත දවසේ මිනිස්සු කෙලින්ම ප්‍රගතියටම යන්නේ. ඒ නිසා මේ සතියේ තියෙන මේ අවිංශක ගුණය ඇතුළට නැමිච්ච ගුණය තේරුම් ගන්නවා කියලා කියන්නේ ඔය රිවර්ස් එකට දාලා තියෙන එක ෆෝවර්ඩ් එකට දාන. ඒක කියන්නේ අසම් අයෝනිසමංස්කාරය තුනික යෝනිසමංස්කාරට දාන. ඉතින් අපි විනාඩි 5ක් විතර සති සම්පජඤ්ඤය වඩනවා. ඊටු පැය 23කුත් විනාඩි 55ක් මුට්ටසතියයි අසම්පජානය තමයි කරන්නේ. ඒතියෙද්දිත් ඒතියෙදිත් මේ සතිය වැඩෙනවයි කියලා කියන්නේ සතියේ නයිසර්ගික ගුණය. පැය වින පැය පැය 23කුත් විනාඩි 55ක් පිස්සු ගිනිනවා. ඉනි පහක් පෙන්ලා දෙනවා. අපිට බුදු වෙන්න ඕන නම් බුදු වෙන්න පුළුවන් අවශ්‍ය ගුණ ටික තියෙනයි කියලා. අන්න ඒ ඒ පොඩි පැලිර ඒ පොඩි දිස්නේ පස්සේ දවසක පැය 24ක් පැතිරෙනවා. ඉතින් ඒ කාලෙට අපි සේක පුද්ගලයි කියනවා. සුත්තවාදී ශ්‍රාවකයයි කියලා කියනවා. පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. මේ වෙනස පිස්සු වට්ටන සුළු. සමහරකට දරන්න බෑ. මේ මේ ෆෝවර්ඩ් තිබුණ ගියර් එක මේ රිවර්ස් එකට දානකොට දුවන වාහනයක රිවර්ස් එකට දැම්මොත් ගියර් eh, බොක්ස් එක කඩලා බිම වැටේ. සම්පූර්ණ එන්ජින් එක නතර කරන්න ඕනේ ෆෝවර්ඩ් එක රිවර්ස් එකට දාන්න. රිවර්ස් එක ෆෝවර්ඩ් එකට දාන්න. අපි කරන්නේ හදන්නේ යන වාහනේ ෆෝවර්ඩ් එක රිවර්ස් එකට දාන්න හදන්නේ. ඉතින් නිකන් හිතාගන්න එන්ජින් එකට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේක දැනගන්න නම් ඉස්සලා අසම්පජානියත් මුත්ත සත්‍ය. ওই දෙක දැනගෙන තියෙනවා අපි කොච්චර මැට්ටොද කියලා. ඒ නිසා බුදු කෙනෙක් පහළුනේ නැත්තම් හිතා මතා කරන හැම දෙෙම දලිපියක් හම්බෙච්ච වඳුරෙක් වගේ කපා ගන්නවා. ඒ නිසා මේ මනුස්සයාට දෙන්න ඕනේ ලාභ සත්කාර ටිකක් දීපු ගමන් ඌ විනාසයි. තප්පරිසා කාපුරිසා හන්ති කියලා තියෙනවා. ඒ මනුස්සයාට මොකද සාද සත්කාරයක් දීපුවා විනාශ කරගන්න. Tamanට වෙන ගන්නවා පිළි. ඒ නිසා මේ මිනිසුන්ට ඕනේ ලාභ සත්කාර නෙවෙයි මිනිසුන්ට ඕනේ සප සම්පත් නෙවෙයි. මේ මිනිසුන්ට කියලා දෙන්නවා තියෙන සප සම්පත් හොඳටම ඇති. කරුණා කළා සුපතිත්‍ත්‍ය සතිය පිහිටුවා තියාගන්න. බැන්නම් ඒක අදාහගන්න. මුට්ටස් සතිය එහෙම නැත්නම් සම්පජඤ්ඤය අසම්පජඤ්ඤය වෙනකොට සම්පජඤ්ඤය ඉස්සරහට ගන්න. ওই දෙක කරන්න ගියාම අර දුවන වාහනයක ගියරික මාරු කරන්න බැරියෝ වගේ අපි කියනවා slowly mindfully silently කරන්න කියලා. පුළුවන් තරම් slowest ගියර එක නැත්තම් slowly යන ගමන් තමයි මේ වෙනස කරන්න පුළුවන්. කාට හරි දුවන ගමන් කරන්න වුණොත් ඉතින් හිතාගන්න ගියර් බොක්ස් එකට මොකද වෙන්නේ කියලා. ඒ ගියර් බොක්ස් එකේ රිවර්ස් එකයි ෆෝවර්ඩ් එකයි දාන එකේ පුංචි වීල් එකකින් තමයි බලය කලකොල දෙන්නේ අනිත් පැත්තට. ඉතින් ඒක ගලවලා අනිත් පැත්තට දාපු ගමන් සම්පූර්ණ ගියර් බොක්ස් මවුන්ටින් ඔක්කොම කඩලා යනවා. ඉතින් අද කට්ටියට වෙලා තියෙන බොහොම ඉක්මනට මේ තකතිරුකම තියෙද්දිම මේ බුදු පිළිමේ දෙට වඩම්ම ගන්න විපස්සනා භාවනා කරන්න විනාඩි 5කට එහෙම නැත්නම් කොහරි රිට්‍රීට් එක ගිහලා නිවන් දකලා ආපහු ගෙදර එලා පිස්සු කෙලින්ට අයියෝ ඒකත් හොඳයි. ඒක පැත්තකට වරනකොට ඒක හොඳයි ටික ටික ඒක දියුණු වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ ගියර් එක මාරු කරන්න ඉස්සෙල්ලා එන්ජින් එක නතර වෙන්න එපා. සෝරි වාහනේ නතර වෙන්න එපා එන්ජින් එක දුවන්න ඕනේ. ඒක ක්ලච් කරලා එන්ජින් එක ගියර් එක මාරු කරලා එමීට ක්ලච් එක දෙන්න. අන්න ඒ වගේ මේ පටිශෝතගාමී මාර්ගයේ සහ මේ සාමාන්‍ය සෝතගාමී මාර්ගයත් එක්ක බලනකොට භාවනා කරන මනුස්සයට පුදුම අනුකම්පා කරනවා. මේ මනුස්සයා මේ ඉස්සරහට යන වාහනේ පස්සට ගා. ඒ මනුස්සයා දන්නෙත් නැහැ. තාල බලනකොට හග් ගාලා හිටලා පස්සෙන් පස්සට යන එක භාවනා කරනකොට පාටම ගැසිලා හිටින්නේ. මොනවද වෙලාවේ පිටිපස්සට උත්තර කොන්දර පයින් දමලා යනවා වගේ කරකොල තේරි වගේ හිටිනවා. ඉතින් මිනිස්සු වට පිට බලන මේක කරොක්තියක්ද හිතින් වෙච්ච දෙයක්ද ඇත්තටම කයින් වෙච්ච එකක්ද මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගුරුවරයා මාරු කරනවා. කමටහන මාරු කරනවා. එහෙම නැත්නම් අපනුලක් ගන්න ගන්නවා. නැත්නම් පඳුරක් අයින් කරනවා. මොකද්ද වුණා? මේක සාමාන්‍ය බොක්කේ ඉඳලම ආපු එක කඩියේ ඉඳලම සාලවගෙන යන්නේ කියලා. ඔය එන්ජින් එකේ ගියර් එක මාරු වෙන වෙලාව තමයි. ඉතින් අර පැසෙන්ජර්ස්ලාට හිතා ගන්න බෑ කොච්චර ශංකරන වෙලාවේ පිටිපස්සෙන් එන්ජින් එක ගන්න වෙලාවක් එනවා. ඉතරෙන් අද එන්ජින් එක ගහලා පසරත් අදින වෙලාවක්. ඒක මිනිස්සු එහෙමයි. ඒසුතර මිනිස්සු දඩබඩස් දඩබඩස් දඩබඩස් දඩබඩස් දඩබඩස් කාලා කෝච්චි පෙට්ටිය පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටිය පිට ශාන්තවි ශාන්තවිය. මේ වගේ සෙල්ලමක් මේ වෙන්නේ. ඉතින් ඒකටයි සද්ධාව තියන්නේ කියන්නේ. ඒකටයි කියන්නේ SMS දාන්නේ කියලා. දුවට සතිමත් වෙනකොට SMS කරන්න SMS වෙනකොට සතිමත් වෙනවා. ඒ දුවන වාහනේ ගියර මාරු කරන්න බැරි කම. ඉතින් ඒ වගේ පද්ධතියක දුවන පද්ධතියක මිතාම සක්‍රීය පද්ධතියක් යෝගාවචරය කියන්නේ. ඒ කියන්නේ කය වචන හිත තුනම අධි ශක්තියකට යනවා. මේ ශක්තිය මාරු වෙනවක් ඒලා බල සම්ප්‍රේෂණයක් වෙන්න රේඛාවල් බල රේඛාවල් වෙලා ඒ වෙච්ච වෙලාවයි ඩක්කාල එක පාට බලේ සම්ප්‍රේෂණය වෙනවා. ඒක මනුස්ස හිතකට හිතන්න බැරි වැඩ කරන අදිමානුෂික අදිමානුෂික කියනත් පුළුවන් අදිමානුෂික කියන්න පුළුවන්. අන්න එවැනි බලයක් තියෙන දෙයක් මේ සත්‍ය සම්පජඤ්ඤය. ඒකම තමයි අමරෙට හිටින්නේ, අරියාදුවල හිටින්නේ මුත්තස්සච්ච අසම්පජානස්ස. ඉතින් ඒ මුත්තස්සති අසම්පජාන මනුස්සයාට ලාභ සත්කාරම තමයි විනාශය. මේ ඒ ලාභ සත්කාර පොතේ ලොකු සංසේ එකතු කළ දාසේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා වෙනම සංවිත්තනිකයි ලාභ සත්කාර සංවිත්තේ කියලා එකක් තියෙනවා. සත්පුරිසා සක්කාරාකා පුරිසහන්ති. කාටද සත්කාරයක් කෙරුවොත් එමස අසත්පුරුෂයෙක් නම් එමස විනාශයි. ලාභ සත්කාර සම්මාන සිලෝක දුන්නොත් උණ ගහක මල් පිපුණා වගේ කියලා තියෙනවා. බට ගහක මල් පිපුණා වගේ කියලා තියෙනවා. කේල් ගහක මල් පිපුණා වගේ කියලා තියෙන එක විනාශයි. අයින් යහට වැවෙන්නේ නැහැ. ඒකට කියනවා තචසාර කියලා. ඒ වගේ පොත්තේ හයිය තියෙන. බටලියේ උණලියේ කේල් ගහ. ඒ වගේ මේ බාහිර සෝබනීට ගත කරන මිනිස්සුන්ට කියනවා තචසාර. තච කියන්නේ හැම පොත්ත. පොත්තේ හරේ කියන්නේ වැද හිස්. බම්බුව කියලා කියන්නේ. නම්බුවයි බම්බුවයි දෙක සමානයි. මේ බුරුම සංස්කෘතික මම බුරුම යනකොට ඒ සංස්කෘතික සිංහල කතා කරන්න පුළුවන්. ඒ සංස්කෘතික කට්ටිය ඔක්කොටම කිව්වා මම යනවා බුරුමේ මොකටද කියලා අහන්නේ. නම්බුවක් හම්බෙලා කියන්නේ. බම්බුව මම අග්ගමහා පඬිතු වෙලා තියෙනවා. මට රජයෙන් එන්න කියලා තියෙනවා මං යනවා බුරුවේ. නම්බුව බම්බුව. ඒකමයි කියන්නේ. ඇත්තම තමයි මේ තචසාර කියලා කියන්නේ බාහිර සෝබනේ තියෙන පිටපොත් අහය තියෙන මැද පුස් දෙහිර කෙනා බට නලං වේලු කදලි පිටපොත් අහය තියෙන මැද හිස් අද ඉන්න මිනිස්සු ඔක්කොගෙම තියෙන සෝබනේ විතරයි. උට සත්කාරය හම්බ වෙච්ච ගමන් ඉදිමිච්ච ඇඟිල්ල පුපුරලා නැිනා වගේ ඇඟිල්ල ධර්මට ඉදිමෙන්න දන්නේ. නමුත් ඒකේ නිහතමානී වෙන මනසට වෙන ඉච්ඡර පිපුරුවා තාය හදන්න පුළුවන්. ඊට පස්සේ මැද සාරේ තියෙන හදන්න පුළුවන්. ඒකේ මල් පිපෙන්න පිපෙන්න ආය වෙනවා. අයිය තියෙන ගස්වල මල් පිපෙන්න පිපෙන්න අරටු බහිනවා. ඉතින් ඒකේ මේකට මාරු කිරීම තමයි සර්වචනාංශ මේ අනිකුත් සාසන වල වෙන්නන්නේ වගේ තච්චසාරේ තියෙන. මේ ඉදිනෙදා සෝබනේ. ලෙල්ලේ පොත්තේ. සුප මේ මේ සෝබනේ පෙන්නනවා. ඒ විසු ලාභ සත්කාර හම්බෙච්ච එක විනාශයි. මොහොත ਸਰවඥ වහන්සේට ඒ ਸਰවඥ ශ්‍රාවකයට ලාභ සත්කාර ලැබුණා කියලා මහා ලොකු දෙයක් නෑ. එයා ගණන් ගන්නෙත් නෑ. තත්ත්ව ඒව සැලෙන්නෙත් නෑ. ඒ මොකද මේ සති සම්පජාඤ්ඤ හරීම නිහතමානී දෙයක්. හරීම ඍජු වංක නැති දෙයක්. නිසා භාවනා කරනකොට පිස්සු ඇටිලා මේ පිස්සු කෙලින්නෙම අර තච්චසාර කට්ටියට ගන්න. මේ පිට පොත්තේ සෝබනේ පෙන්වන්නට උණ පොත්තක පොලිෂ් කරන්න පුළුවන් කණ්ණාඩිය වගේ වෙයි. උණ පොත්තට වෙඩි තිබ්බට වෙඩිල්ල පිටපයි. ඒ තරම් හයියයි. ඇතුලේ ඉස්. එදා උණ ගහ බලන්න ඕන දකින්න ඕන බුරුමිට යන්නේ ඒකේ උණ උණ ගහින් කරන ශාස්ත්‍රයේ අපි පොල් ගහින් ගන්න වැඩේ ගන්නවා. අපි පොල් ලියෙන්, පොල් මලෙන්, පොල් ගෙඩියෙන්, කුළු ගොබෙන්, පොල් ලත්තෙන් හැම එකෙම වැඩ ගන්නවා. හරියට අයිස්ක්‍රීම් කෝන්නයක් වගේ අයිස්ක්‍රීම් එකක් කාලා කෝන් එකක් කනවා. පොල් ගහ ලංකා <coughs> ලංකාවේ පොල් ගහට කියන්නේ අයිස්ක්‍රීම් කෝන්නයක් වගේ. බුදු මේ වගේම වැඩ ගන්නවා. උණ ගහ චීනේ සංස්කෘතික සාකේ. හැම එකක් පදින්නේ උණ ගහට සාපේක්ෂව දානවා. ඒව පෙන්වන්නේ මොකද්ද මේ පිට පොත්තේ සෝබනේට ගියොත් යා අනිවාර්යයෙන්ම ඇතුලේ හිස් මල් පිපුණොත් ගහ ඉවරයි ඒ වගේම කියනවා ඔය මේ අස්සතරි අස්සතරි කියලා කියන්නේ මේ කොටලු දෙන නෑ බూరుවත් නෙවෙයි කොටලුවත් නෙවෙයි බూరు දෙන්නකොද අස්සෙක් ලව්වා සංසේචනේ වුණොත් පැටව වදන් යනකොට මැරෙනවා පැටියා ගැලපෙන්නේ බూరుවයි කියලා කියන්නේ කොටලුවයි අස්සයි අතර මැද දුන්නොම අස්සතරි කියලා කියන්නේ ඉතින් අස්සය දන්නෙත් නැහැ. අස්සය රමණේ කරනවා. පැටි හම්බෙන් දැසේ මැරෙනවා. ගැප් ගත්තා කියන්නේ අම්මයි කරේ. කේල් ගහෙත් මලක් පිපුණා කියන්නේ මර මාව මරා උපන් කුමරා කියලා කියන්නේ කේල් කරන කේල්. ආ මේ වගේ මුවට ඒ වගේ තමයි අද වෙලා තියෙන ලෝකයට බලනකොට බෞද්ධයර විතරක් නෙවෙයි කිසිම කෙනෙකුට ලාභ සත්කාර හසුරවන්න තේරෙන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ එක උපයන්නේත් මුත්ත සත්‍ය සම්පජානව පාවිච්චි කරන්නේ තචසාරම්ව. ලෙල්ලේ සෝබනේට. ඒ නිසා ඒ අතරමැද මැද සාරය හොයන. එහෙම නැත්නම් මේ ලාභ සත්කාර වලට ඇදිලා යන්නේ නැති පුද්ගලයෝ දකින්න නැහැ කියන්න පුළුවන්. දකින්න නැහැ කියන්න පුළුවන්. ඥානාරාම සාංශින්ද ඉන්න කාලේ කිව්වා මේ මං දැක්කේ අරිය ධම්ම විතරයි. එහෙම ලාභ සත්කාරට අහුවෙන්නේ නැහැ. මන්නම් දැක්කා ඒ දුර්ලකම් තිබුණා. අන්තිම වෙනකොට ඥාන ඥානරාම ස්වාමීන් වගේ බේර ගන්න බැරි වුණා. ඒක නිසා මෙලෝ කෙනෙක් නැහැ අද ලෝකේ මේ ලාභයට සත්කාරට අහු වෙන්නේ නැති. ඒ මොකද මුට්ටස් සත්‍ය. සම් අසම්පජාන. ඉතින් ඒකට සම්පජාන කියලා එකක් තියෙනවා. සම්පජාන අපි අනිත් දවසේ සාකච්ඡා කරයි. යමක් කරන්න ඉස්සෙල්ලා හතරාකාරකේ කල්පනා කරලා බලන්න සාත්‍යක සම්පජාඤ්ඤේ, සප්පාය සම්පජාඤ්ඤේ, ගෝචර සම්පජාඤ්ඤේ, අසම්මෝහ සම්පජාඤ්ඤේ කියලා. මම මේ ඉන්න තැනින් තව තැනකට යන්නේ මේට වැඩි එක අර්ධයක් තියනවාද කියලා බලන්න කියලා. සාර්ථක සම්පජාන්නේ. ගෝචර සම්පජාන්නේ මවන්නේ කොට සිල්ගත්ත කෙනෙකුට පැවිද්දෙකුට මේක ගෝචර භූමියක්ද එහෙම නැත්නම් මේ අනියම් ප්‍රේමයක්ද කියලා. ඊට පස්සේ ගෝචර සාර්ථක අසම්මෝහ ඒ වැඩි කරනකොට සීමුලා වෙලා කරන්න එපා. පරියන්කෙන් නැගිටිනකොට දැන් පරියන්කෙන් නැගිටලා කොහෙද යන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. බලලා නොයාම බැරි ගමනක් නම් යන්න. නැගිටින්න SMS දාන්න. slowly, mindfully, silently. සාත්‍යක ගෝචර සප්පාය. අර්ථයක් තියනවාද මට ගෝදුරු විවන්ත වලට ගෝචරද මට ගැළපෙනවාද කියලා. ඉතින් ඒක පණ්ඩිත සාන්දලිය දිනවා යුතු හැකි රුචි කියලා බලන්නේ. මේක කළ යුත්තක්ද කියලා බලන්න. මවෙන්නේ කොට වටිනවද කියලා. ඒක දැන් ඉන්න තැනවත් අඩු ගානේ අරස කරගන්න බලන්න. යුතු. ඊට පස්සේ හැකි. මේක කරන්න ගියාට මගේ ප්‍රමාණින් කරන්න පුළුවන් නෙමෙයි. ඒක නැත්නම් ඇරට උදව් කරන්න ඕනේ. මෙයාගේ උදව් ඉල්ලන්න ඕනේ. බැංක් ලෝන් ගන්න ඕනේ. අනම්මනම් කියලා මේ හැකියාව හදාගන්න යන්න එපා. ඔය හැකියාව හදාගන්න අත දෙන එකෙක්වත් සති සම්පජඤ්ඤය තියෙන කෙනෙක් නෙවෙයි. තුන් ඔක්කොම මේ දුර්ලභය අල්ලන්න හදන්නේ. බැංකුවල ඇස්ති නීතිඥය විලලා ඇස්ති ඔක්කොම ලබඩු දෙන්න ලෑස්ති. මූ තමයි කල්බදු වලට යට වෙන්නේ. ඒ නිසා හැකියාවක් තියෙනවා බලන්න. ඊට පස්සේ මම මේ කරන්නේ රුචියෙන්ද කියලා බලන්න. මේ මගේ මන අපේ මේ කවුරුත් කිව්වට නෙමෙයි. මගේ රුචිය 100 100ක් සාර්ථකයි. යුතු හැකි රුචි. ඉතින් ඒක නිවෙන්නේ අද වෙන්නේ. මේ කට්ටිය රැල්ලට යනකොට මොකෝ යනවද දන්නේ. ගියා ගත්තා දැන් බලනවා අර බැබිල ගහේ දීපු බල්ලෝ වගේ බැබිල ගහවිලා අනිත් පැත්ත ගහපු ගමන් පසපැත්ත ඔක්කොම කල්. අර හදිසියට තක තක ගාලා මෙහෙම මෙහෙම කරලා කකුල් දෙකෙන් පාගලා පාගලා බැබිල ගහ පාත් කරලා කක්ක කරනවා. බල්ලා යනකොට බැබිල ගහ මෙහෙම ආපහු ගහනවා. ගහපුවම බල්ලා කක්ක පැත්ත හොදන මිනිස්සු නෙවෙයි. අද කරන හැම කෙනෙකුගේම වැඩ එහෙම තමයි. ඒ මොකද මේ මුත්ත සති අසම්බයයන් තක්කු කොටින හදිසියේ මේ ඔක්කොමලා කරනවා මම මේ තරගකාරීව කරන්න ඕනේ. ඉතින් වෙන්නේ මොකද්ද? අර gedara තිබිච්ච සාමෙත්, gedara තියෙන අහිංසක ගතියත්, gedara තිබිච්ච පාරපරිමැස්මවත් නැහැ. මේ අපි මේ මට්ටමකට යන්න හදන දැඟලිල්ල නිසා. ඒක නිසා මේක මේ මාර බලවේගයක්. හැබැයි inbuilt හැම කෙනාම ඉපදලා තියෙන මුට්ටසතිය අසම්පජාන. මුට්ටසච්ච අසම්පජාන. ඒකේ සංසන්දනයට අවශ්‍ය නිසා මම කිව්වේ මේක අනිත් පැත්ත සති සම්පජාඤ්ඤය. ඉතින් සති සම්පජාඤ්ඤය ස්වභාවයෙන් කවදාවත් පිටන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රයත්න කරන්න. කොච්චර ප්‍රයත්න කරන්න ඕනේද? ඉබේ සතිය පිටරන හරියට අසතිය මුට්ටස් සතිය ස්වභාවයෙන් පිටන්න වගේ සතිය ස්වභාවික වෙනකන් තමන්ගේ හැබෑ නිවහන වෙනකන් කරන්න. සම්පජඤ්ඤේ මේ එක තැනක ඉඳලා තව තැනකට යන්න ඉස්සලා පයින්ට පෙර හිතා බලනු කියලා කල්පනා කරන ගතිය කරලා පැනලා හිතන්න යන්න එපා. දැන්ටවත් අපි පැනලා ඉන්නේ. දැන්ට ලිදි වැටිලා ඉන්නේ. දැන් පැන්නොත් ඔයිටත් එදිය වලකට වටිනවා. නිසා ඕක බේරගෙන පොඩ පොඩක් එළියට එන්න නම් අඩු ගානේ මම දැන් ඉන්නේ ගාගෙන. මෙතනින් එහාට ආයෙ ගායිමත් උපදේශ අහන්න යන්න එපා. සම්පජඤ්ඤය තියෙන කෙනෙක්ගෙන් අහන්න එවන දැන් සතිය තියෙනකොට සම්පජඤ්ඤය වැවෙනවා. මේ මුත්ත සතිය සහ අසම්පජඤ්ඤය කියන එක සති සම්පජඤ්ඤයෙන් උපමාවක් ගන්නවා නම් නූල ඉරි කට්ටය වගේ කියලා කියනවා. මුට්ට සතිය තියෙන තැන් වල අනිවාර්යයෙන්ම සම්පජානිය ඇදලා යනවා. ඉරි කට්ට ගිහිල්ලා යන යන පාරේ ගිහිල්ලා නූල ගැටේ දානවා වගේ අසම්පජානිය අනිවාර්යයි. ඕක ඔය කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. කිසිම දැනක උගන්වන්නේ නැහැ. ඒ වගේ තුනද උගන්වනවා. හැබැයි ඒගොල්ලොත් කියනවා අපිත් පොරවල් කියලා. නමුත් මේ මියුසික් වහ කරනවා. ඒක වෙලි තියාගන්න. ජීවිතය අවසානයේ වෙනකොට සම්පූර්ණ මේ අයිතිවාසිකම් ගිල්ල හටන් කරනවනේ විශ්වවිද්‍යාලවල. අපිට අර්ග දීපියා මේක දීපියා කිය. බෞද්ධ විශ්වවිද්‍යාලවල, හාමුදුරු විශ්වවිද්‍යාලවල තිබුණ වාගේ අමනියෝ මේ manussත්ව ප්‍රතිලාභයේම සැපයක් වෙනකොට අපි මේ පීඨාධිපතිගෙන් ඉල්ලන්නේ මොන බම්බුවේ? ඇත්තටම කියනවා ඌ ඊටත් වැඩිය අසම්පජානයි. ඌ ඊටත් වැඩිය මුට්ටසති. ඔය උපාධි දෙක දෙනවනම් හරි ෂෝක් කියලා මම හිතනවා විශ්වවිද්‍යාලේ. මුට්ටසත්‍ය උපාධිය. අසම්පජන්න රහිතව. මුට්ට සහිත අසම්පජන්න සහිත. ඉතින් අසම්පජඤ්ඤ පමණක් තියෙන එක. ඒ ඒ විශ්වවිද්‍යාලේ කරිකියුලම් එක බලනකොට සුදුසුකම් බලනකොට ඊට පස්සේ මේක ගත්තට පස්සේ මේ උපාධි ගත්තට පස්සේ උඹලට මේ මේ දේවල් හම්බ වෙනවා කියලා කරන ඇඩ්වර්ටයිස්මන්ට් එක දිහා බලනකොට වෙනවා පිළිණු වෙච්ච කුණු වෙච්ච අසුචි අසුචි භාණ්ඩයක් වගේ වාසනාවට වෙලා තියෙන එකට යන්නේ සාමාන්‍යයෙන් බුද්ධිය තියෙන මිනිස්සු. මට්ටම් කරනවා. බුද්ධිය මට්ටම් කරනවා. ඒක තියෙන උපක්‍රම රාශියක්. මේ මිනිසුන්ට අන්දලා උපාධි කෝට්ටයක් ගහලා ආර් ෆොටෝ දාලා තියෙන කට්ටිය. තොප්පි හතර තොප්පියක් දා ගන්නවා. රෝල් කරපු අර මේක තියෙනවා. සහතිකේ කළු කෝට් එක තියෙනවා. මාත් උපාධි ගත්තා. එතකොට ඉස්සල දවසේ දෙනවා. සෙනෙට් හවුස් එකේ පුස්කාච්ච පරවර ලෝගුවක්. ගන්ධස්ථානේ. ඉතින් ඔක්කොම ගිහිල්ලා ඩ්‍රයි ක්ලීන් කරගන්න පැය පැය හතරකට කොහොද දෙන්නේ ඒක. ඉවරච්ච ගමන් අපව බාර දෙන්න ඕනේ. ඒකට වෙනම විශාල කවඩාවක් තියෙනවා මේ උපාධි කෝට් කියලා කියන්නේ. ඉතින් ඒක අරගෙන ෆොටෝ එකක් ගන්න තමයි අවුරුදු 4ක් නටන්නේ. අපිට හැබැයි තොප්පිය දැම්මේ නැහැ. ආතර තොප්පිය මේ ළඟදී දාන්නේ. පිටරට යනකොට තියෙන උපාධි වල ඉව තියෙනවා. ඒව ඒ රටවල නැතුණත් අපි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙනවා. ඊට පස්සේ මේ වයිස් චාන්සලර් ඇවිල්ලා මල් මාලයක් දානවා. මල් මාලයක් දාලා අතරක් දෙනවා. congratulation කියලා. ඉතින් මේ ගෙදර ගියාම ගෑණිටත් මල් මාලයක් දානවා අතරක් දෙනවා. මොකද පැය ගාණක් ඒක කරලා කරලා චාන්සලර්ට වයර් මාරු වෙනවා. දැකපු ගමන් මල් මාලේ දැම්ම ඉතින් ගැතුලේ ඒ ගාතාව එක්ක මල් මාලේ දැම්ම ඉතින් ගෙදර ගියත් ඒක බොනකොටත් ඌ එහෙම එහෙම කරනවා මම බලන්නේ හිටියා මේ අපිට කියලා තුන ගෙදරින් කවුරු හරි ගන්න හිටියේ කියලා ඉතින් මාත් අඬ ගන්න ගියා අනගිලි බලන්නේ මේ සෙතෙන් පැය හතරක් විතර කවුද දන්නේ නැහැ උපාධිය මොකද්ද දන්නේ නැහැ පොලි වෙනවා හරියට මරක් තියෙන හරක් ටික වගේ එනේ ගාඩ බෙල්ලට දැම්මා මේක හතරක් දුන්නා ඒක තව එක්කෙනෙක් මල් මලයක් කරලා දෙනවා ඊගාවෙක ඇවිල්ලා බලුව පාට් කරනවා දැම්ම හතරක් දුන්නා. දැන් දැන් උපාධාරින් 400ක් 6000ක් හදලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා පොලිමේ හිටගෙන ඉන්න ඔක්කොම අර කෝට් එක දාලා. හරක් මරනවා එකේ ඒකේ මොකක්වත් වෙනසක් නැහැ. ඊට පස්සේ මේකට හරි මේකිට අංගෙන හැටි බලපුවාම ඕක තමයි මුට්ටස්සතිය සම්පජඤ්ඤය කියලා කියන්නේ. උන්දී අන්දේ කාට පස්සේ නිකන් ඉන්න බෑ කාටද අනින්න ඕනේ. ඒ උපාදි අපේ අපේ ගෙවල් වලට ඌ කියන ඇහෙන සයිස් එකේ කිය. අපේ අම්මා කියන්නේ කුපාඩි කියන වචනේ. උපාදි. විශ්වවිද්‍යාලය කියන කියන්නේ වේශ විද්‍යාලය ඒක හරහවත් යන්න කැමති නෑ. මේ අපේ අපේ අපේ පැත්තේ අපේ ගෙදර ඉඳලා මෙහෙම ඉස්සරහ බලපහම පොඩ්ඩක් ඈත හැබැයි මහලිගඟ වෙනවා වගේ එහා පැත්තේ මල්ලත්. මල්ලත් කොළඹ පාරේ මෙහා පැත්තේ විශ්වවිද්‍යාලය. ඉතින් බොහෝම ළඟයි. ඉතින් අපිට ওই යාළුවන් ගෙදරට යනකොට ඕක හරහා තමයි යන්න ඕනේ. ඉතින් යනකොට අම්මා අපේ අම්මා ඒක හරහා යනකොටත් කැමති නැහැ. අපේ ගෙදරේ ඉන්න කඩප්පුලිය මං විතරයි ඔකට ගියේ. අනේ කවුරක්වත් විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. ඉතින් ඒකේ තියෙන්නේ අසම්පජාඤ්ඤය මුට්ට සතිය තමයි. හැබැයි මට තේරෙනවා මං යනකොට ඇත්තටම ගියේ එහෙම තමයි. නමුත් විශ්වවිද්‍යාලෙ තමයි මම සතිය ඉගෙන ගත්තේ. අපිට විශ්වවිද්‍යාල කෝස් එකක් නෙවෙයි. නිකන් සුදුහාම කෙනෙක් දැකලා මං ගිහලා කතා කරපාවා. ඉතින් ඒකේ තමයි මම ඇත්තටම සතිය ඉගෙන ගත්තේ මම ගත්තේ කුෂිකර්ම හැබැයි සතිය අදාළ නෑ ඔකට. ඒකට ආවා මං ඉන්න කාලේ අටනම දෙනෙක් ওই සතිය ගැන උනන්දු අය. එක එක ෆැකල්ටිස් වලින් ඔක්කොම පප්පලා. ඉතින් මම තාම අන්ඩර් ග්‍රැජුවේට් මම තාම ඉගෙන ගන්නවා. ඉතින් මම බලාගෙනකොට තේරෙනවා ඒ ආපේ හැම කෙනෙකුම කිව්වේ මං අසුර කරපු කට්ටිය භාවනා කරනවා කියලා පෙන්වන්න එපා. බුද්ධ ආගම ගා ගන්න එපා. කරන වැඩේ 100ෙන් කරපන්. බාපණ දාන්න එපා. බෞද්ධ ස්ථානයකට යන්න එපා. ගියොත් ඒ ඒ ඒ දේ කරලා වරෙන් භාවනා කරන්න යන්න එපා. සම්මික අමුතු පැහැදිලිවම කියවා බෞද්ධ මධ්‍යස්ථානවල භාවනා කරන වාතාවරණේ නැහැ කියලා. ভাইබ්‍රේෂන් එක වෙනස්. බිස ගහලා ඩ්‍රම් ගහලා සායක සද්වත්න කොඩි විහිදුවල දුම් ගහලා වාතාවරණේ කාලා තියෙන්නේ. එනවනම් එන්නේ යක්ෂයෝ පිසාචෝ ප්‍රේතයෝ තමයි යතෙන්නේ. භාවනා කරන්න බෑ. භාවනා කරන්න කැලේකට ගන්න. භාවනා නිකන් මේ පොට්ටක් භාවනා කරන ගහක් ඇට යන්නේ. ශුන්‍යගානකට යන්නේ. ඒ ඒකේ තියෙන භාවනා කරන මූඩ් එක ඔය වගේ තැන් වල නැහැ. ඉතින් ඒ නිසා මේ මුත්තසත්‍ය සම්පජාන පසුගිය අවුරුදු 200 වෙවිච්ච හැටි දැක්කනම් ඒක නැති ඒක ඇති කරන්න හදලා තියෙන සංවිධානය පොඩි ළමයෙක් එහෙම ගලවන්න බෑ. මොන තාලෙන්වත් ගලවන්න බෑ මොකද ඌට දාන අර උපාධි කෝට් එකයි ශිෂ්‍යත්වයේයි උතුන්නයි දැම්මට පස්සේ අනිහර අහිංසක ළමයාගේ අහිංසකම් මොකක්වත්ම නැහැ නේ. පුදුමාකාර මාන්නක්කාරකමයි. ඉතින් අම්මා ඒක තමයි පෙන්වන්නේ ගිහිල්ලා මේ මේ අහල පහල හිට අපේ ළමයා මෙච්චර මාන්නක්කාරයි. අපේ ළමයා මේ තරම් ඔලොමලයි. ඉතින් අර ළමයා හිතන මේක තමයි හරි කියලා. මුත්ත සත්‍ය සම්පජානෙම තමයි. ඉතින් අධ්‍යාපන ආයතනවල අධිකාරී බලයේ තියෙන තැන්වල පුවත්පත් කාර්යාලවල පිරිවෙන්වල පිට කපලා පිට කපලා ලොකු සංජි කිව්වේ මේ කියන්නේ සංඝයා එකිනෙකා කෙරේ ප්‍රේමනාපෙන් බලාගෙන ප්‍රියයෙන් බලාගෙන මොනම සුදුසුකමකටවත් සලකන්න එපා. සති සම්පජඤ්ඤයට සලකන්න. උලාභ සත්කාර ලැබෙනවා ධ්‍යාන මාර්ග බල ලැබුවා මොකක්වත් ඒවා. ඒ අතිරේක ලාභ මේ එනකොට කොයි කුලෙන් ආවද මොකාද අනම්මනම් බලන්න එපා. සති සම්පජඤ්ඤය දෙන්නේ. ඉතින් ඒක දැන් මම එනකොට 88 න් ආවේ. ඒතකොට ලොකු සංජි පුළුවන් තරම් උත්සාහ කරමින් හිටියා. නැත්තටම නේතු කියන්නේ. මුළු සංස්ථාවටම නතු කියන්නේ. නතු කියන්නේ අපි මේක මේ කරගෙන යනවා දකින්නට ඔක්කොම එළිය කියනවා තව නම් අවුරුදු 20කට 30කට වැඩි හිටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේක. ලංකාවත් ඉවරයි. ශාසනෙත් ඉවරයි. මේ අබ්බැහි ටික ඇවිල්ලා තියෙන්නේ මට තාම එහෙම හිතෙන්නේ නැහැ. මට හිතෙනවා තාමත් ගෙනියන්න පුළුවන්. මේ මුත්ත සතිය මුත්ත සතිය වශයෙන් කියලා දෙන්නේ. අසම්පජානීය අසම්පජානීය කියලා දෙන්නේ දෝෂයක් නෙවෙයි මොකද අපි එතන ඉන්නේ. ඒක දන්නේ නැතුව මේ අපි අනිත් එක්කනා ගැංගිලි වලට එලි ගහන්න පටන් අරගත්තොත් මේ සදාචාරවාදයකට යන්නේ ගියොත් අපිටත් අහිංසක වෙන්න ඉන්න හම්බෙන්නේ නැහැ. නිසා පුළුවන් තරම් තමන්ගේ මුට්ට සතිය මොඩ මොට වෙච්ච සතියත් අසම්පජානීය තේරුම් අරගන්නේ විනෝදාංශයකට ගන්න. කෙනෙහිලට යන්න එපා. ඒකම තමන්ට ඒක උනාට පස්සේ ඇත්තටම හිත රිදෙනවා. තව සත්පුරුෂෙක් ගාඩ ගිහිල්ලා කියන්නේ මට මෙහෙම තමයි ඇත්තටම ওই ගාවේ ගහන ගෑවිල්ලට නම් අමාරුයි. නමුත් මට පේනවා මොකද්ද ඕක නැතු කරන්න බෑ. හංවඩු තියන්න වෙනවා. නහය විදින්න වෙනවා. කුර ලාඩම් ගහන්න ඕන. ඔය මොකටද? ඊය ගහ කරේ තියන්න තමයි. වෙන කොටවත් නෙවෙයි. ඔය නහය විදින්නේ ඔය මේ හංවඩු තියන්නේ ලාඩම් ගහන්නේ සත්වෝද්‍යානට ගිහලා දාන්නේ නෙවෙයි. උඹට තියන්න හදන්නේ අරපන් අදපන් බරයි. මේ ශාසනයක් තියෙන්නේ ඉන්න හරියක් ඉන්නේ මුට්ට සත්‍ය අසම්පජාන. මමත් හිටියේ එතන. නිසා මට කාටවත් දොස් කියන්න බෑ. හැබැයි ඒ හිටියයි කියලා ඉස්සරහා ඔය ඉස්සරහට කියලා තියෙන සති සම්පජාන කිසිම බාධාවක් නෑ. කොච්චර මුට්ට සත්‍ය වුණත් කොච්චර අසම්පජාන වුණත් භාවනා කරන්න පුළුවන්. ඒක නිසා ඒ කරුණු ටික මතක් කිරීමෙන් මම සාකච්ඡාවේ විවෘත සාකච්ඡාවට ආරාධනා කරනවා. ඉතින් මේ කාට හරි මේ මම අදහස් කරපු දේවල් මත හෝ එහෙම නැත්නම් අපිට මාතුකා සපේච්ච මුට්ට සතිය මුට්ට සත්‍ය අසම්පජාන මත හෝ තමන්ගේ භාවනා ජීවිතය මත හෝ සාකච්ඡා සුදු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනේ විවේචන තියෙනවනේ ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මයන් ඉල්ලා හිටිනවා. අවසරයි සම්මස දැන් මේ දේශනා කියපු විදිහට සතිය බාත් รู ම් එකේ ගිහිල්ලා පිටවන්න උත්සාහ කරන. එතකොට දැන් ඔය සතිය ක්‍රියාකාරකම ඕටෝ පයිලට් වගේ සිද්ධ වෙනවා. සතිය පොඩි ප්‍රමාදයක් තියෙනවා. එතෙන්ට ඒ තැන් වලට යන්න ප්‍රමාදයක් තියෙනවා වගේ තමයි පේන්නේ. ක්‍රියාකාරකම ඉබේ වගේ සිද්ධ වෙනවා. සතිය ප්‍රමාදයක් තියෙනවා මේ ඒක ප්‍රමාද වෙලා පිහිටන එක සම්බන්ධයෙන් පසුතැවිල්ලක් වගේ තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. සම්මත ඒක වෙන පොඩ්ඩක් අප්‍රමාදේ අප්‍රමාද වෙනවා පොඩ්ඩක්. අප්‍රමාද තමයි උත්තරේ. සතියටයි අප්‍රමාදය සමාන අදහස් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. සතිය slowly mindfully silently කියනකොට ප්‍රමාදයක්, තීතල ගතියක්, කම්මැලි ගතියක්. අප්‍රමාදය කියන්නේ ඊට අහත්පසු වෙන එක. ඒ අප්‍රමාදයේ කමය. ප්‍රමාදයේදී හොඳට බලන්න මේ ප්‍රමාදේ මම හදාගත්ත එකක්ද, දෙයියෝ දාපු එකක්ද, ළඟ කෙනෙක් කරපු එකක්ද? ඔයින් ආවේ. සත්‍යමත් වෙනකොට එන කම්මැලිකම. සත්‍යමත් වෙනකොට එන ප්‍රමාදයක් තියෙනවා. පොඩ් <coughs> පොඩ් <coughs> මිනිහා පමයි. එන්නේ පොඩ්ඩ පහුවෙලා. ඒක කාගේද? ඒකවත් දන්නේ සත්‍යමත් වෙච්ච නිසා. ඒකට තියෙන ಗುಣ ධර්මෙට කියන අප්‍රමාද. හොඳ වැඩ කරන්න ගියොත් අපි හැම වෙලාවම නැකත් බලනවායි අනම් මනම් කරගන්න බැරි හරකට කරුණු කියනවා 100 100ක් සම්පූර්ණ කරගන්න බැරි හැටි කියනවා කරන්නේ නරක වැඩ කරන්න ගියාම වැඩ පිළිබිල අඩක් කාල කරලා මේ දන්නේ නැති එකනා වගේ ඉන්නවා. ඒකට නෑ ඔය ක්‍රමසාවිද්‍ය විල්ලා. ඔන්න ඔය දෙක දිහා දකින්නේ හැටි සත්‍යමත් වෙච්ච කොට පේන ඒක අවාසිය ඉట్లా තියෙනවා. ඒ නිසා අප්‍රමාදී කියන වචනය බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා. අප්‍රමාදී සහ සතිය අප්‍රමණ සමන සතිය කියලා ඥානංසංශي සමාන ලකුණු දෙකක් දාලා තියෙනවා. සතිය පිට හැම වෙලාවෙම අවදිමත් වෙන්න. මොකටද අවදිමත් වෙන්නේ? කම්මැලිකමට. මොකටද අවදිමත් වෙන්නේ? නීරසකමට. මොකටද අවදිමත් වෙන්නේ? විරාගයට. මොකටද අවදිමත් වෙන්නේ? වැඩේට තේපර බාන. මේ මුකුළු කරනවා, ඇඹරෙනවා, භාවනා කරන්න යන් කිව්වොත් බලමුකෝ. ඊතාව එක්කනේ. අදිසි ඊගාරිටට එන්න ඕනේ මම මේ දැන් තියෙන එකට දාලා දෙන්නද කියලා. ඇත්ත දැන් තියෙන එක තිබ්බ නෑ. බෑ බෑ ඉවල් ලෑස්ති නෑ සාන්ත. හරියට ඒ දවසට ඕනේ. මම කොහොම හරි බලා ගන්නවා දැන් තියෙන එකක් තියෙනවා. කවුරුද ඇවිල්ලා මේ හොඳටම රෙන්ඩ් බරලා පිටිය හොයනකොට එන්නකො මෙන්න මෙතන දැන් කරන්නකො කිව්ව නෑ. අව දවසට මෛත්‍රී බුද්ධ ශාසනේ ආ දෙයට එන්න. hina වෙන්නත් එපා ගහන්නත් එපා. මම ගියේ හැටි මම දන්නවා යනකොට මදු ඇවිල්ලා මට කිව්වා මෙහෙමයි මරේ මචං යන්න වාහන පන්තියට කියලා. පිස්සු කියලා මොන භාවනාවද මට මේ බඩුවක් දැක්කත් තොරගම් කරන්න හිතෙනවා. කඩේකට ගියොත් කාලා පහින්ද හිතෙන්නේ. පුස්තකාලේ ගියොත් පොතක් උස්සන්නේ දෙනවා. එක්ලිවිෂන් එකට ගියොත් කාර් එකක් උස්සන්නේ හිතෙනවා. උස්සන එකත් උස්සනවා. මේ නටන කකුල ගෙජ්ජි කපනවා. ඒක තමයි විනෝදාංශය. මොකද විසුදුවම් දාහනයක් දෙන්න තියා හොරකම තියෙන්නේ. ආයෙත් ඇවිල්ලා ඉන්නවා. මචං. මම උඹට කිව්වනේ ඌ ඉන්නේ නැහැ මයි ළඟට මොකද ඌ බෞද්ධ මම එතකොට අනිත් පැත්තේ කඩප්පුලි යථාර්ථවාදී ද සංගමය කියලා එකක් තිබුණා අපි ගාව. ඒ හිස්සතන එකක්. යඩ නෙවෙයි වෙන. ඉතින් ඉන්නේ අපි ගාවට. කවුරුත් නැතිකම තුන්වෙනි සැරේටත් ඇවිල්ලා කියලා. මම කිව්වා කිව්වනේ මම භාවනාව ඊට පස්සේ කිව්වා මචං මේකයි ප්‍රශ්නේ. මේ භාවනා වන්දේට කෙල්ලේන. කට්ටිය නැති නිසා හාමුදුරුවෝ එන්නේ නැති වෙන්න හදනවා දැන්. දැන් උඹ යන්න ඕනේ භාවනා කරන්න නෙවෙයි. උඹ යන්න ඕනේ මේ කට්ටිය ඉන්නවා කියන්නේ. මම අයියුවට ෆුල් සපෝට්. මම වට කෙල්ලොත් එපා, භාවනාවත් එපා මං එනවා. ඉතින් අපි හතර බදින හිටියේ. පොත්ගුල් විහාරයේ හාමුදුරු කෙනෙක් ආවේ වැඩගත් හාමුදුරු කෙනෙක් වෙන්නයි. ඉතින් අපිට තියෙන ඉඳගෙන ඉන්නකනේ. අපි මේ වෙනේ ෆෑ කරන්නේ මේ සපෝට් එකක් දෙන්නේ. භාවනාවට ගියා නම් යන්නේ මම වුණත් යන්නේ නැහැ. මම මට වෙච්ච දේ කියන්නේ 77. ඊට පස්සේ ගියාට පස්සේ බලනකොට ඒ භාවනා පන්ති ඉවරයි. සුදු ආමතු කෙනෙක් දාමත් ඉන්න බර්ටියා. බර්ටිත් එක්ක කතා කරනවා. දැන් රෑ නම්මේ වෙලා. මම අහගෙන හිටියා අයෂර් හරක් ගැන කතා කරනවා, ෆ්‍රීෂන් ගැන කතා කරනවා. ඉතින් මගේ සබ්ජෙක්ට් එක යන්නේ. ඉංග්‍රීසියෙන් යන්නේ. මට තමයි මේ අමුරණ කතා කරන්න ඕනේ කියලා. හිටියා හිටියා මං කිව්වෙත් නෑ හම්දු වෙන්න ඕනේ. හිටියා හිටියා හිටියා කතා ඉවරනාට පස්සේ ළඟට ගිහලා වැන්දා. බැලුවා මම දැන් නිකන් ගැරන්ඩියෙක් ගිටාවට වරම බලනවා වගේ. මොකද? මම පොඩ්ඩක් කතා මොනා කතාවක් තියෙන්නේ. මං ගම් බුද්ධාම මම මොනවද බුද්ධාම කියන්නේ ඔයාට? බය බුද්ධාම ලංකාවේ ඉන්නේ. මට උගන්නන්න දෙයක් නෑ. මගේ ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් යනවා ඉංග්‍රීසි පන්තියකට. මයිලගේ එහෙම නෑ. මම ඇත්තටම සංස කරදරයක්ද? නෑ කරදරයක් නෙවෙයි. කියලා වැඩක් නැහැ. ගාරියටම නිකන් කැත්තට පොල්ල. ඊට පස්සේ මං කෝ මට නම් කැමැත්තක් තියෙනවා. එන හෙට රෑ 9:00 මට එන්න. ආයෙ රෑ 9:00 මට තියා. කීල්ලෙලා කතා ඊට පස්සේ ගෝ උඹලා වගේ වුණ කතා කරලා වැඩක් නැහැ මුට්ටස්සතිය අසම්පජානයි. මොනම තාලකින්වත් කියන දේ තේරෙන්නේ නැහැ. මම කොහේ එහෙම කියන එක වැරදි නේ ස්වාමීන් වහන්සේ. මට මොනවාරි කියලා දීලා මටත් ආයුධය දීලා ගහන්න උභාන්සේ ආයුධ ඔක්කොම තියන ගහන්න ගියා මම නිකන් ආයුධ නැතුව ගහන්න ගියා හරි නෑ ඒ වැඩේ යන්නේ මට පොඩ්ඩක් දීලා බලන්න සතිය දාන්න දන්නේ නෑ ඕන්න බලපන් ඉතින් ඒකනේ කියන්නේ හැමදෙර දන්නේ කියලා දෙන්න ඉතින් මට කියලා දුන්නේ ඩොක්කෙමයි මට කියනවා උඹ සතිය නෑ උඹට මංගේ සතිය නෑ ඒ ප්‍රශ්නේ නෑ දැන් මම විශ්වවිද්‍යාලේ දෙවෙනි පන්ති දෙවෙනි අවුරුද්ද සතිය නැතු මට බුද්ධාම ක්‍රෙඩිට් එකක් තියෙනවා මම තැරියේ නෑ ඊට පස්සේ සතිය බල මහිමේ පොත දුන්නා කියවනේ ඉංග්‍රීසි බෑ. මොකද සුවඳ බෙපොත හරියට අපේ භාෂාවේ පිටුවතේ මාස ගාණක් ගිහලා සතිය බල අති බල සම්බන්ධ සතිය බල මම කියන ඉංග්‍රීසි පොත සිංහල පොත කියන දුන්නා. ඊට පස්සේ මම නෝට් කරන එකට මට වලි මට බෑලා මම මෙනේ කිරීම මොකද්ද මේ භාවනාවේ වෙන්න බෑ. ආයෙ ගිහලා දැන් ඒකනේ උඹට කියන්නේ උඹට බෑ උඹට බෑ මම බැරි නෑනේ මට ඔක්කොම අල්ලනවා මෙනේ කරන්න බෑ. මූර්ති මෙමෙණි කිරීම. දැන් ඒකට නම් හුඟ විරුද්ධ ප්‍රකාශ කරන ඉතුරු ටික කොහොමද? උඹ ඉතුරු ටික කරලා බලන්න පුළුවන්. හැබැයි ඉඳ ගන්න කියන්නේ බා. මම ඉඳගත්තොත් කොල්ලු ගල් ගහනවා මට. ඒ තරම්ම ගාය. ඒකෙකුටත් ඉඳගෙන ඉන්න දෙන්නේ පන්තියකවත් නෑ. උන් අවශ්‍යනේ කොහේ කරන්නේ? සක්මමලු දැකලත් නැහැ. ඊට පස්සේ එහෙනම් මම කියන්නම් වැඩේ. දත්ම දෙනකොට. ඒක ඉතින් කවුරුත් නැහැ කියන්නේ තු කරපන් ඒ වගේ උපක්‍රමයක් මට නොදුන්නා නම් මට මේ පන්සලකට අඬ ගන්න ගිහලා පන්සල් සමාදන් කරලා සුදුරු තියන්දලා කෙරුවනම් මට තන්නේ කර මම විරුද්ධයි. කැමති නැහැ. ඒ ඒ රාමුවකට වැටෙන්න කැමති නැහැ. මේ පස්සේම අවුරුදු දෙක තුනක් හැම පොයිටම සිල් ගත්තා. ඉතින් මට ඕනේ මට. එකම තරුණයෙක්වත් නැහැ පන්සලේ. මං විතරයි තරුණයෙකුට ඉන්නේ අනිත ඔක්කොම පාදකම්ලා යරි මේ. ඉතින් හාමුදුරුවෝ හරි අමුතුයි ඒකට. ඉතින් ඔය අර අමතර ගමන නිසා ඔය මුට්ට සතිය මුට්ට සතියට මට ඉඩ තිබ්බයි හැමදේ ඒක මුට්ට සතිය ප්‍රශ්නයක් නැහැ. ප්‍රති නැති බව දන්නවනේ ඒක ලොකු දැන. කියාම නුක මමත් කුඩු ගහලා තියෙනවා. මම කෙල්ලෙක් ඉඳලා තියෙනවා. මෙන්න මම පැවිදෙන් ඉස්සලා මගේ ෆොටෝ. මගේ නංගි මෙන්න මගේ දුරාචාරයක් කරනවා. ඒක තමයි ලෝකෙ හැටි. ඉතින් මම වැරද්දක් වෙච්ච ගමන් ගිහිල්ලා කියනවා. ඉතින් යකෝ ඕක උඹ විතරක් නෙවෙයි කරන්නේ. හැම කෙනාම කරන ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ වැරදි කරුවයි කියලා ප්‍රශ්නේ නැති මම හරිය විවෘත වුණා. ඒකට අවුරුදු 26 27 28 තියෙන. ඇංග්‍රි යන් මෑන් නේ ඒ වයියෙන්. හැම දෙයකම විරුද්ධ වෙන කාලයක්. මේ ස්වාමීන් වහන්සේ නිකන් හදිහට මට කුණු බාල්දියක් වගේ පැය දෙක තුන කතා කරනවා. කිසිසේත්ම නෑ වඳින්න බැඳ ගියා බැඳ ගියා බයිට. මට දෙනවා යාම්දු සමාන පුටුවක්. වාඩි වෙන්න කියලා මම කබෑ කියලා. මොකද ඔබ වහන්සේ පැවිදිලා. මොකේද පැවිද්ද තියෙන්නේ? සිවුරේ. ආයෙත් සිවුරක් දෙන්න. <laughs> මේ සිවුරේ සිත් ටික උනොත්ද වටිනකම දෙන්නේ කොටන් උනොත්ද ඒකටද වඳින්නේ. නෑ ওই වටින පුටුවේ වෙනසක් තියෙනවා. දඟල් ගන්න වෙනසක් තියෙනවා. ඉතින් කොහොම අපිට උගන්වන දෙයට විරුද්ධයි. ඒකට කරුණාකර වාඩි වෙන්න. පුටු උන්ට කියපන්. ඉතින් ඒ ඒ අසම්පජාන නිසා මුට්ට සත්‍යයට මගේ ඉඩ දීපු නිසා මම ඒ සත්‍යය තාම සැලුට් කරනවා මේ සැක කොන්ෆරන්ස් එකට මම ආරාධනා කරා ආවේ නැහැ. එන්නම කිය කිය හිටියා. දැන් විවේක වෙලා ඉන්න පැත්තකට වෙලා දැන් ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ විපස්සනා කරන්නේ. මොකද පිස්සු. කරපු ගමන් පිස්සු හැදෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් බයම ගන්නේ මම කරනවා කියලා කරන්නේ. මේ ඕවර්ඩ් යන වාහනේ රිවර්ස් එකට ගියර් එක දාන්න කැමති නම් slow wine, mindful wine, silent wine. කියලා ගියර් එක දාගෙන බලපන් දැන් ඉස්සරහට වෙයි කික් එකේ ඉන්නේ පස්සට. මොකද අර ගිය ගමන නෙවෙයි. කැමතිද? කෝච්චේ ශංකරනට වගේ වැඩස් කාලා ගිහිල්ලා හැප්පෙනවා. භාවනා කරන එකෙක් ඉන්නවද බලන්න ඒක නොවිච් එකේ. කියල්ලලා කට්ටිය කියන්නේ මේ මැටි පිළිමේ වගේ ඉඳගෙන භාවනා දෙනවා. මේ හොඳ කෑල්ල කොහෙද තියෙන්නේ? උස්සලා කබරය ගැහුවගේ ගන්න. එක්කෝ නල බිම දානවා. එක්කෝ ඔළුව අනිත් පැත්තට ගිහිල්ලා ගන්නවා. එහෙනම් තාප්ප දාන්නවද මෙහෙම කරකවන අර සරස්වති පූජාව තියෙන්නේ. පහන තියාන මේව කරකන පහනපත් වෙන්න කියන්නේ. දැන් ඉටිපන්දමක් ගහලා කරන්නේ ඉටිපන්දම බෑ. පහන අතේ තියාගෙන පත්තු කරලා මේක පත් මෙහෙම ගෙනියන්න ඕනේ. අය පහනේ එහෙම පත් වෙනවා. ওই වගේ වුව කරන බාහනා කරනවා. කවදාකවත් අර තච්චසාර කට්ටියට එක් කරන්න බෑ. තච්චසාර කට්ටිය කොහොමද? ඒ කට්ටිය රෝනේ බෙදුවනේ. මේකේ පෙනුම නෑ උදේ මහත්තයා මේ මේ අතට පෙන වැක්කෙනවා. කට්ටිය ගිහලා ලේන්සුවක් දානවා. කොටු ගලනවා. නහයෙන් කඳුළු ගලනවා. කටින් සීම ගලනවා. මෙහෙම මෙහෙම ඉන්න අරින්නෙත් නෑ. වෙන කෙනෙක් කියලා ලේන්සුවක් අතර දානවා. ඒකට නිති වගේ මේ මැරිච්චාම වෙන වැඩ ටික බලද්දිම මම මෙහෙම මේව වසාගෙන ඉන්න මේ කරන රූපාලංකාරයයි මේ භාවනා කරන්න ගියාම කබර මේ කරන්නේ පොල් කටුලින් ඇදලා ගත්තා වගේ පතුරු ගහිලා ඉන්නේ මෙහෙම. ඔය එක්කිනෙකුටත් භාවනා කරන්න බැවුවා පිළිගන්නේ නැතුව. තමල්ලඟ තියෙන මෝඩකම් ටික අපේ සහෝදරින්ට කියනවා මෙහෙම වෙයි ඔයගොල්ලෝ බය වෙන්න එපා. කරන්න දෙයක් නැහැ. ගිනාපියව මෙතන බිම තියන්න ඕන. ඒක තමයි සුද්ධ භූමිය කියන්නේ ඒක එලස් ටික බිම තියන්න ඕන. මේ අරය නැලිය වේ නැලිම කියන උඹට වැඩක් නැහැ. ඌ නලිය ගත්තා වයි. උඹ වැඩක් කරගන්න. තියෙන නිසා මේ අසම්පජානයේ සහ මුට්ට සතිය මේ ළඟ තියෙන එක හරියට පිස්සු බල්ලාගේ රෝගෙට යනකොට පිස්සු බල්ලු රෝගේ ඇද්දලනවා කියලා එකක් තියෙනවා. පිස්සු අට්ටලන්න එපා. පිස්සු ඇද්දල්ලා එපා වෙදකම් කරන්න. දැන් නයාගේ විස විස මූර්ජා කරවන්න ඕනේ. විස අද්දන්න ඕනේ. ඇද්දලා විස මූර්ජා වෙනකොට වෙදා ගා හිටපම දටක් ගාලා අයින් කරනවා. එතකොට මේ මිනිස්සයා නිකන් සම්පූර්ණ මැරිලා වැටෙනවා වගේ. පිස්සු බල්ලු රෝගේ ආපුවම වතුර දානකොට බල්ලා වගේ බුරුනවා. ඉතින් පිසුබලු ඇද්දලු. අලු කේල් අල. ওই જાති දෙක තුන ටිකක් කහපුවාම පිස්සු ඇද්දලනවා. පිස්සු ඇද්දල තමයි එතකන් ගන්න. යකෙක් ගැහුවනම් යකා ගෙටලා ආවේශ කළා තමයි කපන්නේ. එතකන් කරන්නේ අපනූලක් දාලා තියලා තියෙනවා. තොවිලේ දවසේ මරු නැට විදි නටවන්නේ. හරි ආවේශ වෙච්ච මේ ආතුරයව නටවන ඒ ගුරත්තේ වගේ. උරත් ඇඳ ගන්නවා මේ මේ රයිසිං රජුගේ සූට් එකක් ගන්න හෝල් කෝට් ගහපිය කියන බෙරේ මෙහෙන් ගහනවා දුම්මල පාර ගන්නවා එළියට දැන් නටපිය. ඕම ඔයාලා පුදුම තැයිල්ලක් ගන්නවා. ඉතින් අර අර අර තරණ කෙල්ලුවම හරි බයලජ්ජයි. හෝල් කෝට් වල කොන්ඩිසිලා ගැටවා ගත්තට පස්සේ අර නැට්ටුවා නැට්ටුවගේ තමයි ගුරා නටන නටන තාලට නටනවා. ඉතින් ඒකට මිනිස්සුන්ට පේනවා මේ මිනිස්සයාගේ අර බයලජ්ජා ඔක්කොම කඩලා යනවා. සීමාවක් ඇතුළත. ඉවරයිනේ. මේ මුක්ත සතිය සම්පජානේ තමයි ડિප්‍රෙෂන් කියන්නේ. විජේ එළියට දාගන්න විදියක් නැහැ. ඔහේ ඉතින් සෙනග දකේ කිය. දෙකක් කරන හුප්පට දෙයක් කරපුවාම ඒක ඌ මට ගහයි. ඒක ඉවරයි. ඒතකොට මම ඉවරයි. ඇත්ත ඇදලා ගහන බික්ටියට එළියට ගන්න ඕනේ හොඳ පිටියකට ඇදලා අරපුවාම දෙකක්. මොකද කියන්නේ? කාටද ඔය පෙන්වන්නේ? මේ ශිෂ්ටාචාර නිසා අපිට ඇති වෙච්ච ඕනියමක් ඔය කියන්නේ. තනිව ජීවත් වෙන උනේ එකෙකුටවත් ඔය ප්‍රශ්න බලපාන්නේ. මේ ශිෂ්ට වෙලා මහත්ම වෙන්න බෑ. මේ ශිෂ්ට සමාජයේ මහත්ම වෙන්න බෑ කියන ජඩ ගතිය විතරයි. මහත්ම ගතිය ටයි කෝට් එකවල තියෙනවා. යට ඉන්නේ මුක්ත සත්‍ය සම්පදානය. මාසරසන දැන් ඔය ජන සමාජයේ මේකට මේ කැමැති කරගෙන ඉන්න සමාජයේ පහදවාගෙන ඒක ඒකට නතු කරගෙන එතකොට මේ ඔය කියන්නේ අර ඉන්න පුළුවන් හොඳ කෙනෙක් වගේ දැන්. එතකොට ඒ ජරාවට කියන්නේ හිතේ දූෂණය ඒ සමාජයට එළිදරව් කරගෙන ඉන්නවා. ඒ සමාජයේ ඒ ඉන්න සමාජයේ කැටගරි එකකින් මේ පිළිසරණක් හම්බ වෙනවා. එකෙන් බාධාවක් නැහැ කියලා. තත්ත්වවාදී හිතුවක්කාර ජඩේ කියලා කතා කරනවා. ඔය ඒක බුදුජානන්සේ සඳහන් කරනවා රජුරණ කවදා රජකම කරන්න බෑ මං පාරන හොරෙක් නැතුව. රැට වෛශ්‍යාවයි මං පාරන උතේ රජුර ඒකට බුදියන්නේ. ඒ ඒ තුන නැතුව රජයක් කරන්න බෑ. ඉතින් මං පාරන හොරා ඉන්න නිසා රජුර ඕනේ නෝත් ඌට ටිප් එක දෙනවා. ඌ ඌට ඕන විදිහට හම්බ කරගෙනත් කරනවා. ඌට විරුද්ධව කවුරු හරි චෝදනාවක් කළොත් රජුර රැට ඌට කියනවා. ආල් පැත්තේ මගුලක් කොල්ල තියෙන අහුවෙලා තියෙනවා කොහොමද දන්නේ? ආවලා මට කිව්වා. ආ රෝහිත ගිය ගහම අර තොත්තු කාර්යය පටල ගන්න. වෛශ්‍යාවකට විචාරනවා මේ බොව්ව කෙරුවට කමන්නේ. අන්න ආවල් තැන කරලා අහුවෙලා කවුද වංශ කිව්වේ? අසවලා. ආවෙන් දැන් කියන්නේ දෙනවා ඔත්තු දීවේ කරා. තොත්තුවක් නෙමෙයි දෙන්නේ දාට. ඒ දෙන්න නැතුව රජකම් කරන්න බෑ. නිසා කරපන් රජකමක් මෙතෙන්ට යන්න ඕනේ. ඒකනේ මේ මේ මොකද අර જાතේ මේ જાතකේ වැඩකම් කරන්න වෙයි කියලා කරපු සෙල්ලම බීරෙක් වගේ කණෙක් වගේ පිලෙක් වගේ ඉඳලා අවුරුදු 18ක් මොනම තාලෙකින්වත් පෙන්වෙන්නේ නැහැ මට මේ මනුස්සකම තියෙනවා. ඉතින් රජුරෝ දන්න જાති සෙල්ලම් කරලා බැලුවා. ඔය ඉන්නවා. අවුරුදු 18ක කුමාරයා රජකම දෙන්න හදන්නේ. උඹට මොනම දෙයක්වත් ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, කේන්තියන්නෙත් නැහැ. ගැහුවට මැරුවට මේ බය කරලා අලි එළියට එලවනවා. එවන්ත යක්ෂයෝ එලවනවා. බාගෙට බම්මගෙන ඉන්නවා. පස්සේ රජුරෝ කියනවා මේක බඳයට අතක් දන්නවනේ මේක. පස්සේ රතාචාර්යට කියනවා ගිහලා මරලා වල්ලන්නේ කියලා. ඒ රතාචාර්ය රතේ නැතකල වලකවනකොට අහන මොකටද කියලා. තේන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා මෙහෙමයි මේ තුතු මිනිහා රතාචාරයට තප්සන් දැන්. දැන් මේ මේ ඇවිල්ලා මේ 100 මුද්දේතු කතා කරනවා. ඊට පස්සේ ඔය මේ මේ සූත්‍රය දේශනා කරනවා. නමිතානන්න දුපති මිත්තානි සංස. උඹට මම එකක් කියන්න මම මටවත් පව්. මම මේ වැඩේ කිරුවේ රජකම ගන්න වෙයි කියලා. උඹ රජුරවන්න මේ ළඟ තියෙන ඇටර කැල් ටිකක් ගිහලා පෙන්නපන්. මෙරුවයි කියලා මට අබේ දීපන්. මම යනවා කැලේට. මං කවදාවත් එන්නේ නැහැ එළියට. මිත්‍යාද්‍රෝහි වෙන්නවා. කියලා ඔය ગાත ටික කියනවා කියවල බලන්න ඒ ગાතවල තියෙන තෙද. මුකුත් නැහැ. අග්ගි යථාපජ්ජලති දේවතාව විරෝචති. සිරියා අජහිත හෝති යොමිත්තං දුබති. කවදාවත් මිත්‍යාද්‍රෝහි වෙන්න පම්බ ගිනි සිලක් වගේ දේවතාවෙක් වගේ බබලනවා. අර්මංශයෙන් මට අබේ දීලා යනවා. තීමේ තාපසෙක් වෙනවා. මොකටද ඒ? කජකම නොගන්න. කජකම නොගන්න ඔය මේ වේල්ස් නගරේ කරපු සෙල්ලම්ම ගැත් තියෙනවා බ්‍රිතාන්‍ය රජුරෝ ඇවිල්ලා ඒකට එනවට ඒ මිනිස්සු මෝඩකම පෙන්නනවා. රජුරෝ එනවා ඒ පැත්තෙන් රජුරෝ යන්න. පාරේ රජුරෝ යන්නේ ඉස්සෙල්ලා දූතයා වුණා. ඒ දූතයාට පෙන්නවා අමු මැට්ටෝ කියලා. ඉතින් රජුරෝ යන්නේ නැහැ ඒ පැත්තේ. එහයි කරන්නේ ගෙන්න ගන්න නැති වෙන්නේ. ඔය දුටුගමළු ආරණ්‍ය මේක ගාව අනුරාධපුරේ හරිදම සාංශ කියලා පෙන්නවා ඒ ස්මාරකයේ එතන හාමුදුර කෙනෙක් හිටියලු ඒ හාමුදුරුව හොඳටම භාවනා කරනවා ඉතින් මේ සද්දච්ච රජුන්ට ආරංචිලා තිනවා මේ හාමුදුරුව යම් තැනකට පස්සෙලා ඉන්නේ ඉතින් රජුරෝ කරන්නේ ඒකට පෙරහැරේ යනවලු ඊට පස්සේ ඒක රාජකීය විහාරයක් වඩපත් කරනවා රජ මහ විහාරයක් කරනවා ඉතින් බාණ්ඩකාරෙන් සල්ලි ගන්නවා දිගට පවත්නවා දන්නවනේ නම් වෙලක් කියලා ගත්ත උනේ ඉස්සර රජමාලියාවේ නම් වෙල පොඩි කාලේ කීවර දෙන සගම පස්ගම රාගම ආනම්මන කියන්නේ ඉතින් මේ රජුරෝ පෙරහැරේ දැන් එනවලු ආමුතුරු දැක්කලු දැන් එන්නේ මේකට අරවන්නේ මං ඉන්න පැත්තට දැන් ඇවිල්ලා නිකමට හරි ගෙවැදුනොත් මේක රාජකීය විහාරයක් වෙනවා රජමහා විහාරය රජුරෝ පිළිකන්න පැත්තෙන් අන්දනයක් කරගෙන එළියට ගිහිල්ලා ඇල්ලේ කරකට ඉන්නවලු වැල්ලේ ඇද ඇද පිස්සෙක් වගේ දැන් පෙරහැර යනවා මෙහෙම ගිහිල්ලා ඉස්සරහින් එන්න ඕනේ කියලා දින්න ඕනේ. රජු ලැබුවා මේ කවුද කියලා. අනේ දැන් කුත්තිප් මනුස්සයෙක් ඔයා තමයි මං කියන ආමතුරු කියලා. රජු කිව්වා මේ පිස්සෙක් නේ. මේ වැල්ලේ ඇඳ ඇඳ ඉන්නවනේ. අතුරු මෙහෙම හරවන්න නැතුව ගෙලිම ගියා. කිලින්ගියාට පස්සේ පොඩි හාමුදුරණ තද වුණා හොඳටම සාමනේ හාමුදුරට ඔබ වහන්සේ මැරෙයි හිටානේ අපරාධය ඇවිල්ලා කියන රාජ්‍ය රෝගයක රාජකීය රජමාවිය ආරක් වෙන පිස්සුකේ ඉන්නවා මිනිස්සු එනකොට ඔහොම අඳට ඇඳගෙන එළියට යනවාද වැල්ලේ අකුරු ලියනවාද ඇයි නම රජ්ජුරුව ආවේ මේකට එන්න ඔබ වහන්සේ මේ කවදාකවත් නැතුව මේ අඳනයක් විතරක් අඳගෙන ඊට ගිහලා මොකද මේ පිස්සු ගින්නේ කියලා එහෙමද කියලා මොකක් කියන්නේ කියලා දවස් ගානකින් අපට වෙනවා අපත් වෙනට ඉසල පුටියාමරට කියනවා මගේ දෙහිට රජුර අත තියෙනකම් දෙය ඕල්ලන්න බෑ කියලා. පස්සේ රජ අපත්ලද මිනිස්සු අට වෙලා මේ දෙහි තියන්න හදනවා මොන විදිහකට හොල්ලන්න බෑ. පුටියාමරයිල කියනවා මෙහෙමයි අපි ලොකු අමුතු අපත් වෙන ඉස්සලා මෙහෙම කිව්වා. රජුරණ රාජකීය පෙරහැරෙන් එන්න කියන්නේ අත තිබ්බ ගමන් දෙහි චිතකේ tempත් වෙයි උබී ගිනිගනි. රජුර එනවා විවිධ කෙරුවට පස්සේ ඔක්කොම ටික හරියනවා. චිතකිට ගිනිනවා. ඊට පස්සේ දන්නවා දැන් රහතන් වහන්සේ. ඒකට හාමුදුරුවෝ නැහැ. පොඩි හාමුදුරුවන්ට ලාභ සත්කාර ටික හම්බ වෙනවා. තේරවාදේ රැකිලා තියෙන වොකින් විතරමයි. මෙතෙක් කල තේරවාදේ රැකුණේ ಗುಣ වසාගෙන ජීවත් වෙන මිනිස්සුගේ මිසක්කා බුද්ධ සතියේ තියෙන අසම්පජානයේ තියෙන මේ තචතාසාර පිට පොත්තේ හරේ තියෙන මේ සෝබන කාර්යෝ නිසා අපි සෝබන කායින් කවුරු තුන්ලම් කරන්න ඕනේ නැහැ. ඒකල ඒකෙම හැඳි ගෑවිලා යනවා. උණ ගහේ මල් පිපිච්ච දවසේ උණ ගහ ඉවරයි. කේල් ගහේ මල් පිපිච්ච දවසේ කෙහෙම් මලක් වෙනවා. වැඩි. වැඩි වෙනවා කෙහෙම් මලක් කියලා කියන්නේ මව මරා උපංගු මරා. උණ ගහක මල් පිපෙන්න පස්සේ ඉවරයි. තම තනි මැදහර තියෙන ගස්වල එහෙම නැහැ. මල් පිපෙන්න පිපෙන්න බෝනවා. ඒ නිසා සති සම්පජඤ්ඤේ අපිට කරන්න තියෙන්නේ අසත්‍ය අසම්පජානේ තේරුම් ගන්න ඕනේ වෙන කෙනෙකුට අඳුන තුන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කද්දාකත් හිතට හිතට දෙන විදිහට කරන්න බෑ. ඒ මනසට දරන්න බෑ ඒක. එයාට කියන්න තියෙනවා උඹයි මායි ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්නේ. අසත්‍ය ගැන ඔච්චර කනවාට වෙන්න එපා. ඒකවත් දන්නේ සතියෙන් හිටියොත් ඔය භාවනා කරන්න ගියාම මේ වැඩේ කරනකොට හිත එන්නේ නැහැ හිතෙන්නේ. සතිමත් වෙනකොට හිත පොඩ්ඩක් මුකුළු කරනවා. ප්‍රමාදයට වැටෙනවා. ඒක දන්නවනේ. ඒක වාර්තා කරන්න පුළුවන්. කිලිම සම්බන්ධීකරණය, කිලිම sannivedanayak වෙනවා. ඒක කරන්නේ අපි අපි හිතනවා අංග සම්පූර්ණ වෙච්ච දවසේ report එකක් දෙන්නම් කියලා. 100ට 100ක්ම සතුටුමත් වෙච්ච දවසේ ලස්සන report එකක් ලියනකන් අනික් කට්ටිය කියන දේවල් අහගෙන ඉන්න. ඒ කියන්නේ කුප්පිය පුරව ගන්නවා කට්ටිය කට්ටිය කතා කරනකොට මෙයා කුප්පිය අල්ලගෙන ඉන්නවා. යුනිවර්සිටි නෝට අපි එච්චරයි කරන්නේ. අපි ටියුටෝරියල් කරන්න වෙලාවකුත් නැහැ. පිස්සු කෙල කෙල ඉන්නේ. ඉතින් ටියුටෝරියල් කරපු කට්ටිය කරන්නේ හෙට විවාගෙන උන් කට්ටිය විදලා සාකච්ඡා අපිටත් එන්න දෙනවා. ඒක හොඳයි උන්ගේ තියෙන මොවේ. අපි ගිහලා ඒක පොඩි කුප්පියක් කරලා යනවා. <laughs> ප්‍රශ්නේ මොකද්ද කියලා කියනවා. ටියුට් එකක් කරනවා. ඒකල කියනවා මේ මේම මේ මේමයි ඔකට එන්න ප්‍රශ්න මේමයි. ගිය අවුරුද්දේ අපි මේක මේ සැරේ දෙන්නේ නැහැ. මේ මේ අවලාවට ආවා මේ අනිත් ෆේවරිට් ප්‍රශ්නේ ඒක. ඒක අපි ඇත්තට කවදාවත් ස්ටඩි කරලා නැහැ. කුප්පි පුරවගෙන ඉන්නවා. මේ කුප්පි අල්ලගෙන ඉන්නවා. ඒකයි සාකච්ඡාවක ළඟ හිටියත් නිවන් දකින්න. සිල්ලෝනෙත් නැහැ. කමටහනක් ඕනෙත් නැහැ. මේ මේ කියාගන්න බැරි දේනේ මෙතන තියෙන්නේ. කවුරු හරි ওই වලකොඩ යමතලා වෙන්න වැලක මේ සීමා මරියල් දාන්න නැති වෙන්න දබස් ගාලා කියලා හරිනවනේ. අනේ බැලින්න වැඩි එතනදී. ඒක ඒකේ හෙලි කරන්න තියෙන ලැජ්ජාව. ඒ මොකද මුට්ට සත්‍යයයි අසම්පජානියයි අපි හිතනවා දුර්ගුණයක් කියලා. දත යුක්තා. ඒකේ ඉන්නේ පැංගිරි ස්වරූපේ. ඒකේ ඉන්නේ තිත්ත රසයකින්. ඒකේ ඉන්නේ ඇඹුල් රසයකින්. කිඩියක් කනකොටම ඉස්සරහම එන්නේ. ඒ ගියාට පස්සේ ඊගාට දෙන්න බැරිලා. ඒක කෑවට පස්සේ ආයෙ ගෙඩිය අතාරින් ඉන්න බා කාගෙනම් ඵලයන්. ආයෙ කන්නේ කිව්වොත් ආයෙත් පැංගිලා එනවා. එක සැරයක් දෙසරයක් මේක හෙලි කරපු ගමන් මම කියන්නේ මේක මේ බයලජ් ජනතිකමකට යන්න හදන ගතියක් නෙවෙයි. අපි මේ සත්‍ය ප්‍රකාශ කරනකොට තියෙන මුකුළු ගන්න ගතිය. පැකිලෙන ගතිය. එච්චරයි අපි අපේ තියෙන ගුණ ටික එළියට නොඑන්න තියෙන දෝෂේ. නුගුණ ප්‍රකාශ කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ මේ පිරිසුදු වෙන අදහසින්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. ඊළඟ වෙනවා මම ඇති මේ වැදගුණා ආයසුත් සුදුසෙක් නෙවෙයි ආයසුත් උපසම්පදා බික්කුවා. මං කියන්නේ ආන්න. මං ආපත්‍ය දේශනා කරනවා. ආවිගත ආයස පාසෝත්. එලි කෙරුවොත් පාසෝ. වසංගන හිටපන්. මුදියන්නේත් වසංගතේව එක නැගිටින්නෙත් වසංගතෙත් එක හෙලි කරපු දවසේ හෙලි කරනකම් කර්මයක් පස්සක් දෙනවා. අපි ඉතින් අර මගේ පව් කියලා හංගගෙන එතකන් විඳවනවා. කවදා හරි එලි කරලා බලනකොට ඌටත් ඒක තියෙනවා. මේ ලෝකේ ස්වභාවය. ඒක තමයි විශ්ව සාහිත්‍ය පාඩපත් වෙලා තියෙන්නේ. ඔය චාල්ස් ඩිකන්ස් ලිව්වේ මොකද්ද? එතකොට එංගලන්තයේ ස්වභාවයේ වීදියේ තිබුණු කැත ටික. සුද්ධ ලියන්නේ නැහැ. මූ සුද්ධා. මූ ලිව්වා හොරකම් කරන්න හැටි. පෛශ්‍යවෘත්‍ය කරන්න හැටි. එක එක මරණ හැටි. විශ්ව සාහිත්‍ය පාඩම දැන් බලනකොට නිකන් ප්‍රලාපයි. මේ හෙලිකීම තමයි ඔය අසම්පජාන මුට්ටසති නැත්නම් අපි අපේ සහෝදරකමක් මත වෙනවා. අපි කියලා මම මේ විනය කාරණාව කතා කරන්න හදන්නේ කියලා කතා කරනවා. කවුන්සලින් කියන්නේ ඕක තමයි. ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ ඕක තමයි. ඒක වෙන්නේ මුට්ටසති අසම්පජාන බෑ. අපි එතකොට සිව්පසෙම සම වෙන්න ඕනේ. අවතුම් ප්‍රතිමුලේ සම වෙන්න ඕනේ. ඒක ප්‍රකාශ කරන්න ඕනේ. අපිට එකම කම ඇති තියෙන ආපත්‍ය දේශනේ. හෙලිකිරීම පව් සමාර සමාහල සමා කිරීම පාපොච්චාරණය මේක ශ්‍රේෂ්ඨ වැඩක්. ඒක කරන්න බෑ කෙරෙන්න පුළුවන් එක. විශ්වාසය ඇති වුණාට පස්සේ ඉබේ කෙරෙනවා. විශ්වාසය ඇති වෙනකන් අපි එඩිට් කරලා තමයි එළියට දාන්නේ කියන්නේ. කපලා කොටලා එළියට දාන්නේ. ඒ තාක්කල් වැඩේ වෙන්නේ. මෙල්බන් පැත්තේ මොකද කියන්නේ? තව තියෙනවා අපිට විනාඩි 20ක් ඒක හොඳයි ප්‍රශ්න නැත්තම් හොඳයි. අකුණු ගන්නවා. බ්‍රහ්ම ලෝකේ. සතියේ අසතිය ඉන්න අසතියෙන් අර සතිය එනකොට අර මැඩ ටික මැකෙනවා කියන අරද පව ගෙවෙනවා වෙන සතිය ටික මුලින්ම සතිය නම් අගස් සතිය මැඩ ටික ගෙවෙනවා කියන අදහස කියන්නේ මේ අසතිය කොච්චර කාලයක්ද කියන්නේ ඉස්සෙල් ඉස්සෙල් විශාල කාලයක් වෙන ඒතර ගියේ එකම දාවේ කියලාත් හොයන්න බෑ ළඟ ළඟ ගියොත් තමයි මේක අපිට අත්විඳින්න පුළුවන් අත්විඳ බලනකොට පේනවා ඒක වැඩි වුණත් ගුණේ එහෙමයි නමුත් දිගට පොත් ලැබීම වෙන්න ඕනේ ලොකු දේවල් අල්ලන්න. පොඩි පොඩි වෙයිදි පේනවා එතන සතිය නැති වෙනවා ආයෙ සතිය එනවා. එතකොට අතරමැද වෙච්ච පශ්චාත්තාප අයින් කරන්න පුළුවන්. ඔව් අයින් කරන්න පුළුවන්. ඒක දිගට දිගට කරලා කරලා බලනකොට ලොකු වේලාවක් අපි ඉතල තියෙන අසතිය. ආපහු සතියට එනවා. ආපහු ගාම් බලනකොට යනවා මම කොයි වෙලාවේද මේ අසතියට ගියේ? අර කොන අල්ලන්න බැරි තරම්. නමුත් දැන් හිතන දැන් සතියට ආවනේ දැන් අදින්නේ කන කන කන ගාටුව නෑ දැන් දැන් තියෙන්නේ සොයා බැලීම කරන්නේ ස්වයං මේ ගවේෂණයක් විදියට දොස් දකින්න ස්වරූපෙන් නෙවෙයි එතකොට ඉරිටේෂන් නෑ අසහනේ නෑ දැවිලි දැවිලි නෑ තමන්ගේ දොස් දකින්න මේ අනුන් කරපු වැඩක් කියලා අනුන් චෝදනා කරන්නේත් නෑ ලෝකයේ අංග සම්පූර්ණව සතිය තියෙන්න ඕන කියලා নিরপেক্ষ සතියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කමන්නේ නැහැ. මම දැන් මං ගැන කනකට වෙන්නේ නැහැ. ඒ මනසට ડિප්‍රෙෂන් නැහැ. ඒ මනසට ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. මොකද එයා සමාව දෙන්න කැමතියි. ඒතර මේ මිනිස්සයා ඕන්නේ කහිනවා. මේ ළඟ ඉඳලා. වෙනදන තද වෙනකො කිලිරිය කියලා වරින් කොහොමද මෙතන කහින්නේ කියලා. මම කැස්තන. සඳ කරන තරම් ඉලක බඩ බක්කාලා කැස්තර ගියාට පස්සේ මට එළියට ගිහින් වෙලාවක් නැහැ. මේ මිනිස්සට දොස් කියලා වැඩක් නැහැ මටත් වැඩ වෙනවනේ. Tamanda කවදා හරි අර විදියට සතිය අසතිය සතිය කියන තැන ගිය කෙනාට තව කෙනෙකුට වෙච්ච අපැද්දියක් මේ ෆෝමියුලා එකට දාලා බලන්න පුළුවන්. මනෝනේ දෙනවා මට පුළුවන් එයාට අනුකම්පා කරන්න. අනික් අයට බැරි වෙයි නිසා මම අනුකම්පා කරලා මදි අරසත් කරන්න ඕනේ මෙයා. අනික් කට්ටිය ඇවිල්ලා බැරි චෝදනා කරනකොට කියන්නේ එහෙම තමයි ඉතින් හිතලා කරපු ගන්න වෙන්නේ කැස්සයි කියන්නේ. ඒකට මෙයාට මොකට බයිනවා පස්සේ බයිනවා පැත්ත කර කරලා. එනකොට ඒ වෙලාවේදී අරස කරනවා. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලා Tamanට අනුකම්පා කරන්න බැරි කට්ටිය තමයි පිස්සු කියලා කියන්නේ. ඒ ඒ අඩු ගානේ කාල වේලාවක් තියෙනවා Tamanට අනුකම්පා කරන්න බැහැ හානි කරගන්න. අනුන්ටත් හානි කරනවා. ඒක ඒක පැතජික් පැතජෙනික්. يعني ආක්‍රමණ වෙන සුළු රෝග තත්ත්වයක්. Tamanට පුංචි පුංචි දේවල්ට අනුකම්පා කරගන්න. ඒ මනසට බෑමසත් තියෙන මේ වැඩි නම් සැර වැඩි. ඒකට මම සෑහෙන දුරට මම අනුකම්පා කරන තියෙන කමන්නේ ඔක හදන්න පුළුවන් මම සාසනීය ඉන්නේ. සිල්පද කැඩලා නැහනේ. මම ෂේප් කරගන්නවා කියලා. ඒ ආත්ම අනුකම්පාව ආත්ම අනුකම්පාටතරිය ඒ තමන් පිළිබඳව සමාව දෙන ගතිය. ඊට පස්සේ පොඩි එකක්. මොන දෙයක් වෙච්චාම ගිහිල්ලාගෙන ඔන්න ඔබ වහන්සේටම ගැහුවා. ඔබ වහන්සේත් එක්ක තරහ වුණා. මෙහෙම වුණා. නැත්තම් ඔබ වහන්සේට ප්‍රේම හිතුවා. කෙලින්ම ගිහිල්ලා කියනවා. එතනින් ඉවරයි. එතනින් ආයේ මේ පෙන්ට් අප් වෙන්නේ නැහැ. ඒතරේ පැහැවන්නේ නැහැ. කියන්න තියෙන දෙය කියන. ඒ වෙලාවෙ නම් නිකන් පැංගිරි වගේ දැනෙනවා එහෙම මූණට දෙහිලිලා මිරිකුවා වගේ දැනෙනවා නමුත් ඉවරයි. ඒ අපේ සමාජයකට ලෑස්තිත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ මගේ හිත ලෑස්තිත් නැහැ. මගේ හිතත් හදන්නේ මේ ජෙන්ටල්මන් කෙනෙක් වෙන්න. මහාත්ම ගතිය ඇති කරන්නේ. ඒක පිට පිට පොත්තේ සෝබනේ විතරයි. පිට පොත්තෙන් මහත්යක්. ඇතුලේ ගණ්ඩ දෙන්නේ. ඇතුලේ තච්ච සාර තමයි. උන්ට ලාභයක් දීපු ගමන් ඔන්න තේරෙනවා මුගේ මුගේ හැටි. ඔක වෙලා ගන්න හැටි ඕනේ හොරමුලකට බලන්න සාල ගයක් හදපු දාසේ ඔක්කොම ගහ ගන්නවා. උන්ට අරක බෙදා ගන්න බෑ. උන් යනවා පිටියක් මැදට හැම එකම පීයක් තියනින්. කුට්ටිය කඩනකොට ලොකු එක කොහොමද ලොකු කුට්ටිය කඩා ගන්නව කමන්නේ. ඕනේ දෙවෙනි එකක් තියෙනවා ලොකුත් කඩාගෙන ඉතින් බලන්න ගියාම මේ අන්තිමට ඉන්නේ කාට? දව දෙකුලියවත් නැහැ. ඇදලා හරනවා පීයේ. ඒතර බඩු ටික එතරම්යි උන් මරාගෙන. නිදන් හරණේ උන්ගෙන් අහන්න මොකද වෙන්නේ කියලා ලාල්ගෙන් අහන්න ලාල් කියලා දෙකමද වෙන්නේ කියලා. ඒ ගියේ ඔක්කොමලා අංජ වජන අන්තිමට මොන්ට ගියාත් දෙයියන්ගේ හාල් කැවිලා උඩ වෙන ඕනෙමක් ඕනේ නැහැ ඒ චෝකට බහිරව බිල්ල බැඳලා නෙදීනේ කොහොමඩක් කට්ටි කියනවා බහිරව බිලි කියලා බහිරව නෙවෙයි හම්බ කරගෙන කාදියව දාඩිය දාලා මොකක්වත් වෙන්නේ නැහැ ඔය සුප් පැදෙන්නයි ඔය හොරකම් කරගෙන කණ්ඩායි ඉවම යන්නේ යන්නේම පිස්සු හැබැයි ඒකේ බය වෙන දෙයක් නැහැ මොකද මේ වගේ මොලයක් තියෙන මේ අනුගේ කුට්ටියක් කඩා ගන්න යන කෙනා පිස්සුනේ නැත්තම් බුදුජානන්තර රජසපතල පාත්‍රල පාට බහින්න ඕනයි. දන්නවනේ රජසපත කනවා කියලා කියන්නේ අසුචියක් කියලා. ඊට මීට වැඩි හොද බින්න පාතේ. ඔය රාජභෝජනේ කෑවට ඒක මේක ආගිතෝ ලේසාරයක් නේ සඳ තියෙන්නේ. අවුදෝ අකමැත්තෙන් දීපු මේ මේ බද්දන්නේ කන්නේ. ඊට මීට වෙන නරකයි කුඹරක් ගොතන් කරපුවා. අස්සද්දුම කසද්දලා මුත්තේ ටුවර කනවනේ ගොංගහලා. පාත්‍රය අරන් ගිල මොනතරම් නඹුවාද? අද නෑ අද ඒව ලැජ්ජයි. සිද්ධාර්ථ කුමාරට එහෙම වුණාට උද්දෝතන රජුරවඬ සලුවක් කන ගන්නවත් වෙලාවක් නෑ. මේ මගේ පුතා හිඟමනේ යනවා කියලා. මම තමයි ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා ගිහිල්ලා සැබටිකල් වලට ගියාම පිටරට වල ගිහිල්ලා හෝටල් වල පිඟන් හොදනවා. මෙහිදී අල්ලන්න බෑ දොරවල් හතක් අරගෙන යන්න ඕනේ ලෝකා බලන්න. හරි කියලා නිකන් බලනවා. ඉතින් සමහරවිට එයාගේම ස්ටුඩන්ට්ස්ලා එනවා මහත්තයා වගේ. මෙයා තමයි වේටර්. ඉතින් ඒක ලියනවා. එතකොට ඒකේ තියෙන ලබන සතුට අහිංසක විදියට ඒ කාගෙන් කුලියක් කරලා ජීවත් වෙනවා. මොකද මෙයා දන්න මේ උසස් රැකියාවක් කියලා කියන්නේ අනුන්ගේ දැරීම කන්නේ. දරන්න බෑ. පිස්සු. ඒ මිනිසුන්ට ওই 아무තු ලෝක ජීවත් වෙන්න ඕනේ. දාඩියෙන් ජීවත් වෙන මනුස්සයද ඒ මොකක්වත් ඇත්තේ නෑ. නිසා දාඩිය මහන්සියෙන් ජීවත් වෙන්න. එහෙම නැත්නම් දැහැමෙන් සෙමෙන් කියලා කියනවා. ධර්මයෙන් සහ ශ්‍රමයෙන් ඔය දැන් අපි ඔය හිතන ස්කෝලර්ෂිප් ගහගෙන ඔය හයි පෝස්ට් ගන්න ගියාට එක්කෙකුට ඔය කැරගෙන කුට වල ඉන්නේ උන් කැරකෙනවමනේ. කැරකෙනවලු. මොනව වෙනවද කියලා උන්ට හොයන්න බෑ. ඔය බංකු කොළඹක් කරන ඉවරලා මේ මේ ඇලුමිනියම් පාසල මිනිස්සුත් කවන්න උජුලියට කාලා. ඒ සන්තෝෂෙන් ජීවත් වෙනවා. අර බට කපල ජීවත් වෙන මිනිස්සු කිරවලු බට පොතු හදාගෙන. ඉතින් මිනිස්සුන්ව නෙදන්නේ නැහැ. ඔක උනේ මම හිතන්නේ නැහැ කියලා. මේ සුද්දෙක් ඇවිල්ලා බලන්න මේ මාසෙන් බටපතු හදාගෙන වීදම් කරන ජීවත් වෙනවා නේද? ඉදාර කියලා බටු ටිකක් පාන දවස් තුනකට බටු. උඩ හදනවා යා. ඉතින් අන්තිම දුප්පත්. ඉතින් මිනිස්සයා යන ගමන් කතා කරලා මේ ලොකුම නෝට්ටුවක් දීලා කියලා යන්නේ. යල් 1000 දැන් කීයද නෝට්ටු 5000ද? මම දන්නේ නැහැ. 5000. දැන්ද තියෙන්නේ. ඉතින් මිනිස්සයා කරපු දේ මේ එමන්සයා ඒක දවස් රුපියල් පහකට හම්බ කරන්නේ මිනිස්සයා. ඒ මනුස්සයා ඒක කොට්ටයට තියාන උදේ ගත්තලු. උදේ දැන් හෙට උදේ කිව්වලු දැන් ඉතින් මේක අරගෙන ගිහිල්ලා බටකලේදී නැති වුණොත් කචා. පැලේදී ලියන්නත් බෑ පැලේ කපුටුත් වෙනවා මේ පැත්තෙන් යනවා මේ පැත්තේ කියලා. ඒ නිසා හොඳම වැඩේ තමයි මේක තියාන මේකට බුදියන් ඉන්න එක තමයි එකම දේ කියන්නේ. ඊට පස්සේ කල්පනා කරාලු නෑ මම මේ කියලා මුදලාලි කියලා මාරු කරනවා. මුදලාලි හොඳටම දන්නවා මූට එච්චර සල්ලියක් තියෙන්න බෑ කියලා. ඒසම මාරු කරන්න ගියොත් අහු වෙනවා. දැන් දවස් 3ක් හිටියලු. ගෙනාවු බටත් ඉවරලු. බඩ කපන්න යන විදියකුත් නැහැ. බිස්නස් මොනක්ක කරගන්න බැලු මුගේ වැහෙනවලු දිගටම. පස්සේ හොයාගෙන ගිහිල්ලා අර සුද්ධාර්ථ දීලා කිව්වලු කරුණාකරලා මේක ගන්න. මට මේ බඩ කපාන ජීවත් වෙන එක හොඳයි. මේක ගත්ත දවසේ ඉඳලා මල හුනියමක්. එළියට යන්න විදියකුත් නැහැ, ඉනිය ගහගෙන යන්න විදියකුත් නැහැ. මොනම තැනක තියන්නත් බෑ. කවුරු දැක්ක සැක කරනවා. හොරකම් කරනවා මරනවා. අනේ මේක තියාගන්නේ කියලා මම පුරුදු බට කැපලා ජීවත් වෙන්නම් කියලා. ඉතින් මේ හිඟාගෙන කරන අපේ ජීවිතය සිවුරු ඇරියත් ආයෙ එන්න හිතෙනවා. මේක කවුරු හරි තඹලා දෙන බතක් තමයි තියුළු. නුඹේ ඉස්ටියක් අඩුව ඇති. ඒ උනට හිට වෙන කෙනෙක් නේ දෙන්නේ. මොනවද දැක්කෑවා. ආයෙ නෑ මේකේ චෝදනා කරන්න දෙයක් නෑ නේ. සල්ලි දීලා ගත්තොත් කැම වෙලා අනිවාර්යයෙන්ම චෝදනා කරනවා. මේ මේ වෙලාවට වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. මේ විදිහට පූජා කරන්න ඕනේ මට. දැන් හිඟන යනකල් මිනිස්සයාට ඉගෙනන්න කොහෙන්ද උණු බත් හම්බෙච්ච දේ කාපන්. රස කර කර කාපන්. බුද්ධ භෝගී. තීම සමාජයක් නෙවෙයි තියෙන්නේ අද කොච්චරයි සිංගප්පූර වගේ රටක පින්නපාතේ ගියොත් රාජ්‍ය දඬුවම්. කෙලින්ම හිරේ දාන. ඇමරිකාවේ තහනම්. ඇමරිකාවේ අර කාර් ට්‍රැෆික් ලයිට් ගාව හවුස්ලස් හෝම්ලස් කියලා ගහගෙන ඉන්නවා. ඒ කියන්නේ මට ගියක් දොරක් නැහැ. සුපර් මාකට් එකේ අර තල්ලු කරන ට්‍රොලියක් කරගෙන ඇවිල්ලා ඒකේ කුඩයක් අටවලා තිනවා. ඒක ගහගෙන ඉන්නවා. ඉතින් මිනිස්සු එල්ල සල්ලි දෙනවා. ඒ වැඩේමත් බෝතලෙත් අතේ සිගරට් එකත් අතේ. අර දෙන සල්ලි වෙන සිගරට් එකක් බීගෙන ඔහේ ඉන්නවා. ඉඳුගම පොලිසියෙන් අල්ලනවා. මුළු රටම කෑ ගහනවා. ඒක මිනිස්සුන්ට එළියේ ඉන්නත් බැරිද පොලිසියෙන් අල්ලන්නේ මොකද කියලා. මේසු කළු ජාතිකෝමක් කළා. ෆ්ලොරිඩා හරි ප්‍රසිද්ධයි. මොකද ඒකේ සීතල නැහැ. එළියේ ඉන්න පුළුවන්. ඉතින් අර වීදියේ ඉන්නවා. මේ රාජයෙන් තහනම්. පින්නපාතයන්ටත් තහනම්. ඉංගන්නත් තහනම්. දැන් ලංකාවේ තමයි තාම හිතන්නත් පුළුවන්. කායරි ළමෙක් කුලියට අරගෙන ළමයා වඩාගෙන අම්මා දූවගෙන එනවා ජනේලෙ ගාවට කකුලක් අතින් අරගෙන ඉල්ල පෙන්නන්නේ ඕ මට කීයක් හරි දෙන්න. ට්‍රැෆික් ලයිට් කාය හැම තැනම ඉන්නවා. ඒ මේ හිඟන්න ඔක්කොම අයිති එකම දලාලි කියනකොට. එයා උදේ ගෙනල්ලා දාලා යනවා. හන්දෑවේ ආපුවාම එමිසුරු ගානක් දීලා එමිසුරු හොන්තර කන්න පොඩ දෙනවා රැතිසේ. පහුවෙන්ද උදේ අර වැරෑලි වේවාගෙන දත්ම දින්න නැතුව ගෙනල්ලා ආයෙ ගෙනත් දානවා. වීදිය ගාවට. යා ලංකාවේ මේ බිස්නස් තියෙනවා හරි වටිනවා. ඕන ගන්න නැත් අපිට පින්න පාත යන්න බෑනේ. සාන ජීවනයේ කියනවනේ අර බුදුහාමුදුරු බුද්ධ කතානාපානේ කරා කියලා. එතකොට ඒක අපිට හිතවිල්ලක් එනවා මේ දැන් අපිට කියන්නේ මම හිතනවා හිතෙන්නේ කිසිම බුදුහාමුදුරුකින් පාන බුදුහාමුදුරු ආනාපානේ වෙන්නේ නැහැ අපි ආනාපානේ වෙලයි එහෙම එහෙම ඉති හිතෙනවා ඒක සාමාන්‍ය සාකච්ඡාවක් කියනවා දැන් සමහරට ඔය පල්ලෙහාදී කතාත් කරනවා මට ගමජාමතුම කිව්වට ඉතින් ඔය මුලම දාන බල බල ඉති බෑනි ගම්පල මහත්තයා ඔක දෙවෙනි පෙරත් යාර කිව්වට උපාධ්‍යාරි තමයි මොකද අහන්නේ මේ තුඹ උපාධ්‍යාර ගනින්කෝ මම උපාධ්‍යාරි කියනවා උත්තර දෙන්න බැහැ නේ අත්කල්පනාෙන් දාන්නේ දෙවෙනි පෙරත් කියන්නේ මහත්තයා ඔක නැත්තම් බදන්නේ කියලා ඉතින් දෙවෙනි පෙරත් කියන්නේ හොයන්න යනවා නමුත් මම අර මෙතෙන්දි කියන්නේ යන්නේ ඇත්තට මේකට හොඳ අර උත්තරයක් අර සංසිනකාර ඉච්ඡානන්ද සූත්‍රයේ තියෙනවා. සර්ජනන්තයේ අර ඒක සමාධි විපස්සක් හොඳයි කියලා මම කියන්නේ සර්ජනන්තයේ තුමාට වසවත් වස්සසලලා අන්දාන්දට දේශනා කරන අන්ද මම මේ තුමාට හිටියා විවේකීව මම මෙහෙම ආනාපානය කරා කොහොමද මම ආනාපානය කරේ කියන අර ටිකම වදාරනවා මේ මම දීගන් වාසන දිග ආසවාසයට ගිහින් බැලුවා පිටි ආසවාසයට ගිහින් බැලුවා දිග ප්‍රාස්ත ඒ ටිකම දේ කරගෙන මම මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා කියලා ඊට පස්සේ කියන්නේ අම්දිල කෙනෙක් මේ ආනාපාන සමාධිය කියනවා මේ ආනාපාන සමාධියක තමයි මේ මේ දුමහකේ කියන්නේ සර්වනාථගේ විහාරයේ අරහත් විහාරය කියලා කියන්නේ මේකට කියලා ඒක විදියට විස්තර කරනවා. ඉතින් ඒක ඒක මම එතෙන්දී මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නේ මම මගේ අර හිතේ තිබුණ සැකයක් එහෙම නැත්නම් මේ දෙකක් කියන එක උත්තරයක් වුණා. මම මෙහෙ සභාවේ ඉදිරිපත් කරන ඇත්තම සරතනාක ඒකම කරන්න දිනවා. මේ විදිහටම ගාල් කියන එක හොඳ තාක්ෂයක් එතන තියෙනවා. හැබැයි ඊට පස්සේ සාමාන්‍ය දෙවෙනි සූත්‍රයේදී වෙන කෙනෙක් ඇවිල්ලා අහනවා එහෙනම් අලක්පල සමාධිය කියන්නේ සම්පන්න සමාධිය තේක පුද්ගල සම්බන්ධ එකමද කියලා. ඒකත් කියනවා ඒකම අපි එකම කියන කරනවා මේ සමාධි දෙකක් කියලා විස්තර කරනවා. එනිසා අර මේ උදාසිකෝ මෙතෙන්දී අර අපි ඉවා කරාට ඔය සැටි එනවා ගන්න. ඒ කියන්නේ අර පල්ලියට කියලා ප්‍රසිද්ධියම කියනවා. ඔය කිව්වට බකල් මහත්තයා මේ දෙවෙනි පියවර තියෙන්න ඕනේ. ඔක මම ගම් කරගෙන ගම් මෙච්චර කල් කරගෙන ඉන්නවා. කොහොම හරි නෝ. දැන් මම කරපලන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි උත්තර සෑම කිසිම නෑ. ඒක අරමුණක මතුවෙන හැටි බැලුවොත් වෙනස්. given හැටි එකයි. ඉතින් සර්වඥාන්සික ආනාපානය මගේ ආනාපානය සමාන වෙන්නේ ආනාපානෙ ගෙවෙන තැනදී. පටන් ගන්න තැන ළමයාගේ වෙනස්, ඇදුම රෝගියාගේ වෙනස්, උදේට වෙනස්, දවල්ට වෙනස්. ගෙවෙන එක නම් හැමදම එකයි. හැම තැනම තියෙන Nirodha එකම රසය. ඉතින් සර්වඥාන්සේ ප්‍රසවාසය කරනකොට ගෙවීම බැලුවේ යම් ආකාරයකටද මම ගෙවීම හොඳට බැලුවොත් මම සර්වඥාන්සේට කිට් වෙනවා. පටන් ගන්න තැන වෙනස්. ඕනෙම දෙයක පටන් ගන්න හැටි මුණත වෙනස්. සටහන් ආකාර වෙනස්. ඒ නිසා බුදුන්සේ දේශනා කරන මේ පහරාද සූත්‍රයේදී පහරාද හැම කොතනින් ඇඟිල්ල ගහලා බලුවත් විමුක්ති රසය එකයි. විමුක්ති නිරෝධය එකයි. නිරෝධය වෙන තැන බලපන්. බුදුහාමුදුරුවෝ ආනාපානි කරපු හැටියෙම දකින්න ඕන නම් ගෙවෙන තැන බලාගෙන යන්න ඈතට යන්න යන්න යන්න යන්න බුදුහාමුදුරුවෝ වගේ. පටන් ගන්න තැන වෙනස්. පටන් ගන්න තැන රෙඩ් ටුන්ගේ නැති අයගේ ඍතුගුණය අනුව කැමරට පෙර කැමරට පසු අනපන වෙනස්. නමුත් කොයි වෙලාවෙත් ගෙවෙන එක එකයි. ඒකෙන් කොච්චර ශෝකයක් වුණත් ගෙවෙන තැන සමානයි. කොච්චර ප්‍රීතියක් වුණත් ගෙවෙන තැන සමානයි. ඒ නිසා ගෙවීම බලන්න ගත්තොත් නිරෝධ සත්‍යය. හටගැනීම පටන් ගත්තොත් දුක. අන්තරය සත්‍ය නිරෝධ සත්‍ය තමයි තුන්වෙනි එක. ඕනම දෙයක ගෙවෙන තැන බලන්න. ආනපන විතර නෙවෙයි පිම්බි මැගිලිම නෙවෙයි කොයි එකෙත් ගෙවෙන තැන බලන්න ගියොත් එකම ලුමුදේ ලුණු රස වගේ සමාන රසය තියෙනවා. ඒකට අපි බයයි මරණය වගේ. ගිවිම බලන එක අභද්‍ර වෙලා තියෙන අපිට. ඡය වීම, වැය වීම, නිරෝධිව නරක වචන කියලා අපි මේ මේ පාරිභාෂා શબ્දමාලාවේ දාලා තියෙනවා. ඒක මතු කළ දෙනවා ආනපනේ නෙමෙයි බලන්න කියන්නේ. ආනපනේ කොටු කරලා ගෙවෙන හැටි බලපන්. අන්තිම බලනකොට රාගය කොටු කළා රාගය ගෙවෙන හැටි බලපන්. ද්වේෂය කොටු කළා ද්වේෂය ගෙවෙන හැටි බලපන්. මෝහය කොටු කළා මෝහය ගෙවෙන හැටි බලපන්. අලෝභ අදෝස අමෝහ ඔන්න පටන් ගන්න මොන જાති උනත් කිවෙන හැටි තමයි. ඉතින් ඒකට මේ Nirodhe දක්නාසුළු ගතිය තමයි ෆෝවර්ඩ් එකට දාප එක රිවර්ස් එකට දානවා කියන්නේ. මේ සමුදේ බල බල හිටපු හිතට මේ හැම හට ගන්න හැම දෙයකම ගෙවෙන තැන බලන තරම් විවේකී ආවනම් මංගල ලකුණු නෙවෙයි බලන්නේ අවමංගල ලකුණු. අභද්‍ර ලකුණු. සෝහන් ලකුණු. ඕක දැක්කම මෙච්චර බලන්න දෙයක් නැහැ මේක. කොයි තැන ගිහිල්ලා බැලුවත් කොයි එකක් ගෙවීමත් සමානයි නම් මිනිස්සු තැන් තැන් වල යන්නේ හටගන්ම බලන්න. හමුදේ බලන්න. වය බලන්න ගියොත් නැහැ. වයනුපසන, භයනුපසන, නිරෝධානුපසන බලන්න ගියොත් සර්වචනාංශී ආස්වාද ප්‍රසාර කරපු හැටි තමයි මමත් ආස්වාද කරන්න. හැබැයි ඒක තියෙන්නේ ආස්වාදේ හටගන්ම නෙවෙයි. කිවෙන්ට නැහැ. ප්‍රසාසිත ඒක වෙන්නේ ඉසල මැද බලලා මුල බලන්නේ අග බලන්නේ. මජ්ජේ සූත්‍රයක පෙන්ලා දීලා තියෙනවා. අපි ආස්වාස්වාසය මුගොරෝසු තැන බලලා මුල බලලා තමයි අග බලන්නේ. එතෙන්ට යන්න දුර ගමනක් යන්න ඕන. ගියාට පස්සේ එහෙම හිත පවත්නකොට ඊටු ඔය දෙවෙනි තුන්වෙනි පාර පේනවා. ඉතින් ඔය උගදෙනෙක් අර 100 100ක් අංග සම්පූර්ණ වෙන්න හදනවා. ඒක එක දවසින් අර ඔක්කොම කර්ම ගෙවන්න හදනවා. ඇබ්බැහි ගෙවන්න එහෙම කරන්න බෑ. මේක වෙද්දි වෙද්දි කර්ම වලට ගෙවෙන්න දෙන්න. ඇබ්බැහියට ගෙවෙන්න දෙන්න. ඒකේ ගෙවෙන පැත්ත බලන්න. ඉතින් ඒක නිසා ඒකට හොඳ උත්තරයක්. මේ පන්දිසංශය තමයි ඒක හොඳටම හරියට ලස්සනට සුද්ධ කරලා මේ අපෝරිසම්ස් ආප්තෝපදේශ පහක් හදලා තිනා යෝගාචර උපදේශනයේ කියන පොත ඒකට තමයි ලිව්වේ ඒක රිසංශයෙන් කරපු ලොකුම ඉදිරි පියවරක් මහසී ක්‍රමයට ඉතින් ඒක මම උපාලිම අහමුදුත් එක්ක කතා කරා කඳුගොඩ ඉන්න ඒ සංශේ හම්බෙලා කිව්වා මාත්නම් පරිවර්තනය කරා ධම්මජීව හඳුක කියවන්නේ නැහැ මිනිසු මිනිසු කරන්නේ නැහැ ඉච්චර ගැඹුරට ඕනේ නැහැ කියලා පත්තුපත් කරන්න පත්තු ගහන්න ඕනේ නැහැ කියලා. මම ඒ නිසා ටිකක් ගෙනල්ලා ස්තුති කරලා මම අච්චු ගැව්වා. අච්චු ගාලා බෙදලා දුන්නා. කමටහන් වාර්තාවයි යෝගාචර උපදේශනයේ ප්‍රශ්න 50 ගණක් අහලා පණ්ඩිත ස්වාමීන්ගේ ඒකයි පොතක් ගහලා අච්චු ගාලා දුන්නා අපි ඒකයි. ඒකේ තියෙනවා මේ පාර යන හැටි. දේවල් දිහා බල බල යන මිනිසුන්ට දෙවෙනි තුන්වෙනි පාර ඕනේ. ගෙවෙන තැන බලන්න ගෙවෙනියට එතනමයි නිවන. ඒකට ආයේ දෙවෙනි පාරක් නැහැ දෙවෙනි පියවරක් නැහැ. එතෙන්ට යන්න තමයි ඔය කරකවන්නේ. හොඳයි එහෙනම් අපිට වෙන ඉදිරිපත් වෙන ප්‍රශ්න නැත්තම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙල්බන් වලට වෙන කියන්න මොනවක්ද තියෙනව නැහැ. ඒ මෙල්බන් වලින් නැහැනේ වෙන මොකුත් පණවිඩ එන අපි මෙතනින් නැත කරන්න ඕනේ. දැන් එන තෙරුවන් සරණයි. අපි එකමයි කරගිලා ඉන්නේ සද්දේ. දැන් අපි එන ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරමින් එත්තාවතා ಜಾති ගාථා සජ්ජානාට පෙළඹෙමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.